තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අපේ පසුගිය සති කිහිපෙම කතා කළේ අංගුත්තර නිකායේ තික නිපාතේ ලෝණඵල සූත්‍රය පාදක කොටගෙන අකුසල කර්ම විපාක යටපත් කිරීමේ ක්‍රම පිළිබඳව සූත්‍ර දේශනාවේ අන්තර්ගත වෙන කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියන මහේශාක්‍ය බව ඇති කර ගැනීමට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ඒ காரணා හතර අපි පැහැදිලි කරගෙන ඉන් අනතුරුව අපි ආරම්භ කරන්නට යෙදුනේ ඒ මහේශාක්‍ය බව සඳහා ඒ සතරාකාර භාවනාව ප්‍රගුණ කරන අතරතුර තථාගතයන් වහන්සේ වෙනත් තැන්වල දේශනා කරලා තියෙන කාරණා පාදක කොටගෙන අපි කොහොමද මේ මහේශාක්‍ය බව ගොඩනගා ගන්නා තෙක් අකුසල කර්ම විපාක යටපත් කරගන්නේ කියන තවත් ක්‍රමෝපායන් කිහිපයක් පිළිබඳවයි අපි පසුගිය සතිවල කතා කළේ. ඒ බඳු කරුණු පහක් අපි සිහිපත් කළා. පළමු කාරණය තමයි අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම ජනිත කිරීම. ඊළඟට දෙවන කාරණය අපි පසුගිය සතියේ කතා කළේ ඒ තමයි ප්‍රයෝග සම්පත්තිය. අද තුන්වෙනි කාරණේ අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රාර්ථනා. ප්‍රාර්ථනා තුලින් අපි කොහොමද අකුසල කර්ම විපාක යටපත් කරගන්නේ කියන කාරණේ. එතකොට හුඟක් දෙනා අද සමාජයේ අපිට කතා බහ කරනකොට ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරනකොට මතු කරන කාරණයක් තමයි ප්‍රාර්ථනාවක් කිරීම තෘෂ්ණා මූලිකයි නේද? එතකොට අපි කිසිම ප්‍රාර්ථනාවක් නැතුව කෙලස් නැසීම පමණක් ඉලක්ක කොටගෙන කුසල් කිරීම නේද වඩා වැදගත් වෙන්නේ. ඒ විදිහට නේද අපේ ප්‍රතිපදාව හසුරුවා ගත යුත්තේ කියලා ඒ බඳු පැනයක් සමහරු විමසනවා. එතකොට අපි තේරුම් ගන්නට ඕන කාරණේ තමයි අපිට ප්‍රාර්ථනාවක් කරන්නට පුළුවන් තෘෂ්ණා මූලිකවත් ඒ වගේම අපිට ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් ප්‍රඥා මූලිකවත් තෘෂ්ණා මූලිකව ප්‍රාර්ථනාවක් කළොත් ඒ ප්‍රාර්ථනාවම හේතු වෙන්නට පුළුවන් අපිට භව ගමන දිග්ගැස්සෙන්නට ඒ වගේම යම් යම් සසර ගමනේ අපිට ಗುಣධම් වඩන්නට තියෙන අවස්ථා ගිලිහෙන්නට අහිමි වෙන්නට නැත්නම් ප්‍රාර්ථනා හේතු වෙන්නට පුළුවන් විචාරපූර්වක බවින් තොරව ප්‍රඥාවෙන් තොරව තෘෂ්ණා මූලිකව හෝ එහෙම නැත්නම් ද්වේෂ මූලිකව දැන් දේවදත්ත හාමුදුරු අපි දකිනවා සේරිවාණිජ ජාතකයේහි තොර තමන් අපේක්ෂා කරපු රන්තලිය බෝසතාණන් වහන්සේ අරගෙන ගියා කියලා ඒ ඇතිවෙච්ච වෛරයත් එක්කලා අර වැලි මිටක් අතට අරගෙන මේ වැලි කැට ගානේ මම සසරේ වෛර කරමින් පසුපස එනවායි කියන. එතකොට එක්තරා ප්‍රාර්ථනාවක්. එතන යම්කිසි අදිෂ්ඨානයකුත් තියෙනවා. එතකොට යම් ප්‍රාර්ථනාවකුත් එතන මොසු වෙනවා. එතකොට වඩා එතන බලවත් වෙන්නේ චිත්ත අදිෂ්ඨානයයි. එතකොට ද්වේෂ මූලිකවත් ඒ විදිහට අදිෂ්ඨාන කරන්නට පුළුවන් ද්වේෂ මූලිකවත් ඒ විදිහේ මනෝභාවයන් ගොනු වෙන්නට පුළුවන් විශේෂය ප්‍රධාන වශයෙන් ප්‍රාර්ථනා ගොඩ නැගෙන්නට පුළුවන් තෘෂ්ණා මූලිකව එතකොට තෘෂ්ණා මූලික ප්‍රාර්ථනාවලදී ඒ ප්‍රාර්ථනාව සඵල වෙන්නට යම්කිසි කර්ම ශක්තියක් ඒකට අදාළ යම්කිසි කුසල ක්‍රියාවකුත් සිද්ධ කරලා තියෙන්නට පුළුවන්. එතකොට මේ කුසල ක්‍රියාව පාදක කොටගෙන යම් කිසි පැතුමක් ඇති කරගන්නවා මේ කුසල බලයෙන් මෙසේ මෙසේ සිදු වේවා කියලා. එතකොට ත්‍ෘෂ්ණාවෙන් අපි ප්‍රාර්ථනා කළා වුණත් මේ භවගමන පවතින්නේ ත්‍ෘෂ්ණාව පාදක කොටගෙන නිසා ඒ ත්‍ෘෂ්ණාවෙන් බලාපොරොත්තු වෙන දේවල් ඒකට අදාළ කර්ම ශක්තියක් තියෙනවා නම් එය සඵල වෙන්නට පුළුවන්. දැන් අර චිත්ත අදිෂ්ඨානය දේවදත්ත හාමුදුරුවෝ කළා වගේ දැඩි වෛරයෙන් වුණත් ඒ විදිහට අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් ඒකට 아무තු කුසල බලයක් නැති වුණාට ඒ චිත්ත වේගයත් එක්කලාම ඉදිරියට එය සක්‍රිය වෙනවා. අර ප්‍රාර්ථනාවක් කරනකොට චිත්ත අදිෂ්ඨානයකට වඩා වෙනස් දෙයක් එතන සිද්ධ වෙන්නේ. අදිෂ්ඨානයේදී අපට 아무තු කුසලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. 아무තු කර්ම ශක්තියක් එතනදී අපි ඒ වෙනුවෙන් ගොඩනගන්නට ඕන නැහැ. චිත්ත අධිෂ්ඨානයේදී. නමුත් අපිට ප්‍රාර්ථනාවක් කරනකොට ඒ සඳහා යම්කිසි කර්ම ශක්තියක් එතනට සහාය කර ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් යහපත් ප්‍රාර්ථනාවලදී අපිට කුසල කර්මයයි උපකාර වෙන්නේ. නමුත් ඒ කුසල කර්මයේ පාදක කොටගෙන වුණත් අයහපත් ප්‍රාර්ථනාවක් ඇති කරගත්තොත් තෘෂ්ණා මූලික ප්‍රාර්ථනාවක් ඇති කරගත්තොත් ඒකට යම් ප්‍රමාණයකින් අර තෘෂ්ණා මූලික ක්‍රියාව සහාය වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේවා ඊටාම සංකීර්ණ කාරණා අපි පරිස්සමින් එකින් එක තේරුම් ගන්නට ඕන. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ස්වර්ණ තිලකා ස්වර්ණ තිලකා පෙර භවයක මල් පූජා කරලා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා මල් පූජාවක් කරනවා කරලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා දුටු දුටුවන් උමතු කරන විදිහේ වසඟ කරන විදිහේ රූප సౌందර්යයක් ඇතුව උපදින්නට කියලා. එතකොට දැන් මල් පූජා කිරීමේ ආනිසංස හැටියට එක් ආනිසංසයක් හැටියට දැක්වෙන්නේ දෙවි මිනිසුන්ට ප්‍රියමනාප වීම, රූප සම්පත්තිය ලැබීම. එතකොට ඒ විදිහේ කුසලයකුත් සිද්ධ කරලා තමයි දැන් මේ ප්‍රාර්ථනාව සිද්ධ කරන්නේ. ඉතින් අවසානයේ ඇය එමඳු රූප සම්පත්තියක් ලබනවා. දකින දකින අය ඇයව ප්‍රාර්ථනා කරන විදිහට. අවසානයේ රාජ්‍ය ගණනාවක රජවරු මේ එකම කුමාරිකාව සරණ පාවා ගන්නට ඉදිරිපත් වෙනවා. ඉතින් අන්තිමට ඒ රටවල් 7කින් රජවරු 7 දෙනෙක් ඉදිරිපත් වෙනවා. ඉතින් 7 දෙනෙකුට එක දුවනිය දෙන්නට පුළුවන් කමක් නැහැ. අන්තිමට ඒ අය යුද්ධ ප්‍රකාශ කරනවා. එතකොට යුද්ධ ප්‍රකාශ කර කළාට පස්සේ දැන් ඉතින් එතනින් එහාට කරන්න දෙයක් නැහැ. දුවනිය දුන්න නැත්නම් අපි යුදවදිනවා. අන්තිමට ස්වර්ණතිලකාවගේ පියා තීරණය කරනවා. දැන් ඉතින් හත් දෙනාටම දෙන්න වෙන ක්‍රමයක් නැහැ. අවසානයේ කඩ කඩ කපලා තමයි දෙන්නට සිද්ධ වුනේ. අන්න ඒ වගේ යම් කෙනෙක් තෘෂ්ණා මූලිකව අවිචාරවත්ව වැරදි ප්‍රාර්ථනා ඇති කළොත් ඒ ප්‍රාර්ථනාවන්ගේ ප්‍රතිඵලය ඊටාම සෝචනීය වෙන්නට පුළුවන් භයානක වෙන්නට පුළුවන්. ඉතින් ඔය වගේ කාරණාත් එක්කලා ඊළඟට තව සමහර වෙලාවට භවය පැතීම සුදුසු නැහැ නේද? සැප සම්පත් පැතීම සුදුසු නැහැ නේද? ඒ වගේ ආකල්ප වලින් තමයි හුඟක් දෙනා අර විදිහට ප්‍රාර්ථනාව කියන එක තෘෂ්ණා මූලිකයි නේද? ඒක සුදුසු නැහැ නේද? ප්‍රාර්ථනාවක් නොකරම අපි කුසල් දහම් කිරීම නේද සුදුසු කියලා විමසන්නේ. ප්‍රාර්ථනාවේ තියෙන වැදගත්කම තමයි අපි තේරුම් ගන්නට ඕන උදාහරණයක් හැටියට ගත්තොත් අපි කරන කුසල් අකුසල් අපේ පසුගිය කාල වකවානුවේම සාකච්ඡා කළා. ඒ හැම කුසලයක්ම හැම අකුසලයක්ම අනිවාර්යෙන් විපාක දෙනවා කියලා නියමයක් නැහැ. අර ආනන්තරය කර්ම දෙවනාත්ම භාවය අනිවාර්යෙන් විපාක දෙනවා. එතකොට ditta ධම්ම වේදනීය කර්ම, උපපජ්ජ වේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම වශයෙන් විපාක දෙන කුසල අකුසල් දෙකම අනිවාර්යෙන් විපාක දිය යුතුයි කියලා හැම කර්මයක්ම ප්‍රබලත් ප්‍රබල නැහැ. ඒවට පසුබිම හැදුනොත් ඒවට පරිසරය ගොඩ නැගුණොත් අවස්ථාව ලැබුණොත් තමයි විපාක එතකොට දැන් අපිට නිශ්චිත ප්‍රාර්ථනාවක් නැතිනම් ඉලක්කයක් නැතිනම් අප විසින් කරන ලද කුසල කර්ම බොහෝමයක් අකුසල කර්ම වලින් යටපත් වෙන්නට පුළුවන්. එතකොට කරන කුසලයේහි යහපත් විපාකයක් අපට ලැබෙනවා. හැබැයි ලැබෙනවාමයි කියලා නියත වශයෙන් අපිට තහවුරු කරන්න බැරි වෙන්නේ කුමක් නිසාද? න්‍යායාත්මකව ගත්තහම ධර්මානුකූලව ගත්තහම කුසලයට සුඛ විපාකයක් හිමි. නමුත් ඒ සුඛ විපාකය මතු කරන්න අවස්ථාවක් ලැබුණොත් තමයි මතු කරන්නේ. නැත්තම් ඒක එහෙමම වියකියන. දැන් ඒ ඒ කාරණේනේ අපි මේ සූත්‍ර දේශනාවේ මුල ඉඳලම කතා කරගෙන එන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ආරම්භ කරන්නෙම ලෝණඵල සූත්‍රය ආරම්භ කරන්නෙම කර්ම කරපු කරපු හැටියට නෙමෙයි විපාක දෙන්නේ. විපාක වාරයේදී මතුවෙන මතුවෙන හැටියටයි විපාක දෙන්නේ. විපාක වාරයේදී මතුනේ නැත්තම් ඒ කර්මයට විපාක ඇති කරන්නට ඉඩක් නැහැ. ඒතොර ditta ධම්ම වේදනීය වශයෙන් විපාක දෙන කර්මයට මතුවෙන්න ඉඩක් නැති වුණොත් අහෝසි වෙනවා. උපපජ්ජ වේදනීය කර්මයට මතුවෙන්නට ඉඩක් නැති වුණොත් දෙවනි භවයෙන් පස්සේ ඒක අහෝසි වෙනවා. අපරාපරිවේදනීය කර්මයට විපාක දෙන්නට ඉඩක් නැති වුණොත් අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පෑවට පස්සේ අහෝස් වෙනවා. කුසල අකුසල දෙපැත්තටම ඕක තමයි සිද්ධාර්ථය. දැන් එතකොට අපිට අවශ්‍ය වෙන්නේ අකුසල් යට කරලා කුසල් මතු කරගන්න. ඉතින් කුසල් අපේ සතුව තිබුණා වුණාට ප්‍රබල අකුසල කර්ම සසරේ කරලා තියෙනවා නම් අර කුසලය යට කරගෙන ඒ අකුසල කර්මය මතුවෙන්නට පුළුවන්. එතකොට ඒ බඳු තත්ත්වයක් ගොඩ නැගුණොත් අපි කුසල් කරලා තියෙන බව ඇත්ත. නමුත් ඒ කුසලයට විපාක දෙන්නට විපාක වාරයේදී අවකාශය ඇහිරියන්නට පුළුවන්. මෙන්න මෙතනට අපිට යම්කිසි පිළියමක් යොදන්නට පුළුවන් ප්‍රාර්ථනාව තුළින්. ප්‍රාර්ථනාව කියලා කියන්නේ අපේ කුසලය ඉලක්කගත කරනවා යම්කිසි යහපත් ඉලක්කයකට. එතකොට ඒ ඉලක්කගත කිරීම අපි තෘෂ්ණා මූලිකව સિદ્ધ කරගත්තොත් ඒක විවිධ විකෘතියන්ට ව්‍යසනයන්ට ඒ වගේම කෙලෙස් බහුල වෙන්නට සසර දිග්ගැස්සෙන්නට ඒක හේතුවක් වෙන්නට පුළුවන්. ඒ නිසා අර ප්‍රාර්ථනාව තුළ තෘෂ්ණා මූලික බවක් ඇති වෙනව නේද කියලා අහන ප්‍රශ්නය අපිට ਸਰව සම්පූර්ණයෙන් බැහැර කරන්න බෑ. නමුත් අපි තේරුම් ගන්නට ඕන අපිට ඒ අවශ්‍ය යහපත් ප්‍රාර්ථනාවන් ප්‍රඥාවෙන් යුක්තව අපිට සිද්ධ කරගන්නට පුළුවන්. එම ප්‍රඥා මූලික ප්‍රාර්ථනාවක් ඇති කරගත්තොත් ඒ කුසලයම අපිට අනිවාර්යෙන් ඉස්මතු වෙලා විපාක දෙන තැනටපත් කරගන්නට පුළුවන්. අකුසල් තිබුණා වුණත් ඒ අකුසල කර්මයට මතු වෙන්නට ඉඩ නැතිව දැන් අපි පසුගිය සතියේ කතා කළේ ප්‍රයෝග සම්පත්තියෙන් අපි කොහොමද සිතුවිලි වචන ක්‍රියා සහ බාහිර සාධක හසුරුවාගෙන අර අකුසල කර්ම විපාක යට කරන්න කියලා. එතකොට මේ ප්‍රාර්ථනාව කියන්නේ ඒ සාධක හසුරුවා ගන්නට ප්‍රබල බලපෑමක් ඇති කරන්නට පුළුවන් කාරණා. ඒතර අපේ උපදින ආත්ම භාවය තුළ අපට සත්පුරුෂ මව්පිය ලැබුණොත්, කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණොත්, නිරෝගිකම ලැබුණොත්, සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබුණොත් ඒබඳු අවස්ථා අපට ලැබුණොත් ඒතනත්තාට අකුසල කර්ම විපාක දෙන්නට ඉඩ තිබුණා වුණත් ඒවා මතුවෙන්නට ඉඩක් නැතුව යටපත් වෙන්නට පසුබිමක් හැදෙනවා. අන්න ඒ වගේ අපිට පුළුවන්කම තියෙනවා යහපත් ප්‍රාර්ථනා ප්‍රඥා මූලික ප්‍රාර්ථනාවලින් අකුසලය යටපත් කරගන්න. දැන් මේකට අපි උදාහරණයක් හැටියට ගත්තොත් පින්නතුන් අහලා අහලා තියෙනවා සීවලි මහරහතන් වහන්සේ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ හැරුණකොට භික්ෂූන් වහන්සේලා අතරින් ප්‍රත්‍යලාභීන්ගෙන් අග්‍රයි. එතකොට බුදුරජාණන් වහන්සේටත් සසර ගමනේ සිද්ධ කරන ලද කුසල කර්මයන්හි විපාක වශයෙන් බොහෝ ප්‍රත්‍යලාභ ලැබුණා. සීවලි මහරහතන් වහන්සේට සසරේ පුහුණු කරන ලද කුසල විපාක වශයෙන් බොහෝ ප්‍රත්‍යලාභ ලැබුණා. හැබැයි බුදුරජාණන් වහන්සේට සමහර අවස්ථාවලදී දාණය නොලැබී ගියා. දැන් 12 වෙනි වස් කාලේ වේරංජාවේ වස්වසපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට යවවලඳන්නට සිද්ධ වුණා අර දුර්භික්ෂ කාලේ. ඊළඟට තවත් එක් අවස්ථාවක මාරයා ආවේශ වෙලා ගම්වැසියන්ට බුදුරජාණන් වහන්සේට දාණය දීම වැළැක්වුවා. බුදුරජාණන් වහන්සේ පූජා කරපු දේ විනාශ කරන්නට මායයටවත් කිසිවෙකුට පුළුවන් කමක් නැහැ. තථාගතයන් වහන්සේට අභිහට චතුර්ණම් පච්චයානන්න සක්කා කියන චන්ත්‍රායෝකාතු. ඒ බුදුරජාණන් වහන්සේට පුදන ලද, උන්වහන්සේට අභිමෝ කොට පිළිගන්වන ලද සිව්පසයට හානි කරන්නට කිසිවෙකුට බෑ. හැබැයි ඒවා බුදුරජාණන් වහන්සේ වෙත ලැබෙන්නට පෙර වළක්වන්නට මායя ක්‍රියාත්මක වුණා. ඒ සඳහා තථාගතයන් වහන්සේටත් ආහාර නොලැබීමට හේතු යම් යම් කර්ම මතු වෙන අවස්ථාවල මායයට පුළුවන්කම තියෙනවා අර මැදිහත් වෙලා ඒ වැළැක්වීම කරන්න. දැන් අපි මීට පෙර කතා කළා අපේ අකුසල කර්ම විපාක දෙන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි Tamanගේ මනසින් මනස තුලින් මතුවලා විපාක දෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අන් අය වෙතින් මතුවලා විපාක දෙන්නට පුළුවන්. එහෙම නැත්නම් සබාධමෙන් මතුවලා විපාක දෙන්නට පුළුවන්. එතකොට Tamanගේ මනසින් මතුවෙනකොට අපි උදාහරණයක් හැටියටමත් කිව්වනේ දැන් ප්‍රාණඝාතයක් කරලා තියෙනවා නම් එතකොට තමන්ගේ ජීවිතය අකාලේ විනාශ වෙන්නට නියමිත ඒ කර්මය තමන් තුළින්ම මතුවෙලා එනකොට තමන්ටම හිතෙනවා දිවිනසා ගන්න. එතකොට අපි දිවිනසා ගන්නට කල්පනා කරන්නේ නැත්නම් අපේ මනස ශක්තිමත් නම් අපි පින්පව් දන්න, මනුෂ්‍ය ජීවිතේ වටිනාකම දන්න, ඒ විදිහට පුහුණු කළ මනසක් ඇති කෙනෙක් නම් දැන් අපේ මනසින් ඒ කර්මය මතුවෙන්න විදිහක් නැහැ. එතකොට අහල පහල ඉන්න අයට හිතෙනවා අපිව ඝාතනය කරන්න. අපට විරුද්ධකම් කරන අයට හිතෙනවා අපට වස දෙන්නට හිතනවා හුණියම් කරන්නට හිතෙනවා කොඩිවින කරන්නට හිතෙනවා පිහියෙන් අනින්නට හිතෙනවා විවිධ හානි කරන්නට හිතෙනතර කර්මය අපි සතුයි අපටයි ඒ කර්මය විඳින්නට අපි විසින් තමයි සසර කරගෙන තියෙන්නේ හැබැයි අනිත් අය තමයි නලියන්නේ ඒගොල්ලෝ තමයි දඟලලා ඒ කර්මය ක්‍රියාත්මක වෙන තැනට පසුබිම හදන්නේ දැන් මොගලන් හාමුදුරන්ට වෙන්නේ එහෙම දෙයක් එතකොට අන්න ඒ වගේ අපි සතුව තියෙන කර්ම කර්ම ශක්තිය අන්නය වෙතින් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවක් තමයි බුදුරජාණන් වහන්සේට සසර ගමනේ කවදා හෝ අන් කෙනෙකුට ආහාර වළක්වපු අවස්ථාවක් විපාක වශයෙන් මතුවෙන්නට තියෙනවා නම් ඒ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න පුළුවන් මායයට. ඒතකොට මායයා මේ කර්මයයි මෙතනදී විපාක දෙන්නේ කියලා දැනගෙන කටයුතු කරනා නෙමෙයි. මායයා ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනකොට ඒක සඵල වෙන්නේ බුදුරජාණන් වහන්සේටත් එහෙම පීඩාවක් විඳින්නට සුදුසු කර්මයක් එතනදී මතුවෙනවා. දැන් මොගලන් හාමුදුරන්ට හොරු තැළුවේ ඒ හොරු දන්නේ නැහැනේ මොගලන් හාමුදුරන්ට මෙහෙම කර්මයක් තියෙනවා ඒ කර්මය මෙන්න මෙතනදී මතුවෙන්නේ එතකොට අපි මෙතනදී ක්‍රියාත්මක වෙන්න ඕනේ එහෙම සැලසුම් කරලා කරනවා නෙමෙයි ඒ අය විරුද්ධවාදීකමට ක්‍රියාත්මක වෙනවා හැබැයි ක්‍රියාත්මක වුණාට ඒ පීඩාව අපි වෙත පමුණවන්නට පුළුවන් වෙන්නේ පසුබිම සැකසෙන්නේ අපි සතු කර්ම ශක්තිය නිසාද මේවා අපි මුලින් කතා කළා පැහැදිලිව අභිධර්මයට අනුව අපි කිව්වා කර්මයේ විපාක දෙකක් තියෙනවා ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක ප්‍රතිසන්දි විපාක කියන්නේ උත්පත්ති සිත ඇති කරන්නට භව තණ්හාව නිසා තමයි අපි එක් භවයකින් නික්මෙනකොට ඊළඟ භවයේ එල්බගන්නේ සිත අභිනව ප්‍රතිසන්දි චිත්තයක් ජනිත කරන්නේ භව තණ්හාවෙන් නමුත් ඒ ජනිත කරන චිත්තය බ්‍රහ්ම ලෝකෙද දිව්‍ය ලෝකෙද මනුෂ්‍ය ලෝකෙද සතර අපායේද කොතනද එල්බ ගන්න කියන එක තීරණය කරන්නේ කර්ම ශක්තිය. ඒක තමයි ප්‍රතිසන්දි කර්ම ප්‍රතිසන්දි විපාකයයි කියලා කියන්නේ. ප්‍රවෘත්ති විපාකය කියලා කිව්වේ ඉපදුනාට පස්සේ මැරෙනකන් චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියන මේ පංචද්වාරයෙන්ම මේ දොරටු පහෙන්ම මේ ඉන්ද්‍රිය පහෙන්ම අපි අරමුණු කරන සෑම දෙයක්ම එක්ක කුසල විපාක එක්ක අකුසල විපාක. එතකොට මනෝද්වාරිකව අපි ප්‍රතිචාර දක්වන ඒවා කර්ම විපාක හැටියට වෙන් කරන්න බෑ. ඒවා අපි මේ මොහොතේ සති සම්පජඤ්ඤේ පවතිනවද නැද්ද? අපේ සිත පුහුණු කරලා තියනවද නැද්ද? අපි ධර්මය අහලා තියනවද නැද්ද? අපි පාප මිත්‍ර අසුරක් එක්කද, කල්යාණ මිත්‍ර අසුරක් එක්කද ඉන්නේ? එතකොට මේ කාරණා මත අපේ මනසේ ඒ වෙලාවේ පවතින ස්වභාවයත් එක්කලා තමයි අපි මනෝද්වාරයෙන් ප්‍රතිචාර දක්වන්නේ. ඒ නිසා හැම දෙයක්ම කර්මයෙන් වෙනවා කියන එක නෙමෙයි. හැබැයි අර පංචේන්ද්‍රයන්ගෙන්ම අපි විඳින හැම දෙයක්ම ඇසින් දකින දේ, කනින් අහන දේ, නාසයෙන් ආග්‍රහණය කරන දේ, දිවෙන් රස විඳින දේ, කයින් ස්පර්ශ කරන දේ මේ පංචේන්ද්‍රයන්ගෙන්ම අපි ග්‍රහණය කරගන්නා සියල්ලක්ම ඒ විදිහට අපේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ අරමුණු වෙන්නේ සාංශාරිකව කරන ලද කුසල කුසල කර්ම විපාකයක් හැටියට. දැන් එතකොට මායя ක්‍රියාත්මක වෙන බුදුරජාණන් වහන්සේට ලැබෙන පිණ්ඩපාත දාණය වළක්වන්නට එතකොට ඒක සාර්ථක වෙලා උන්වහන්සේට ආහාරය නොලැබී යන්නේ උන්වහන්සේ සතු ඒ විදිහට ආහාර නොලබන්නට හේතු වෙන යම් කර්ම ශක්තියක් උන්වහන්සේ සතුව තිබුණ නිසා. එතකොට අර මිත්‍යා දෘෂ්ටිකෙන් ක්‍රියාත්මක වෙන මොගලන් හාමුදුරන්ට තලන්න ඝාතනය කරන්න. ඒතර ඒක සඵල වෙනවා. ඒ අය සතු කර්ම ශක්තියක් නිසා. උන්වහන්සේ සතු කර්ම ශක්තිය නිසා. ඊළඟට දැන් විදුඩබ කුමාරයා ඇතුළු පරිවාරය එකතු වෙලා ශාක්‍යයන් සංහාරය කරන්නට ක්‍රියාත්මක වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේක තුන් පාරක්ම වැළැක්කුවා. හතරවෙනි වතාව බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. ඇයිද නිහඬ වුනේ? අර මේ පිරිස්සගේ ප්‍රයත්නය සඵල වෙන්නට සුදුසු විදිහේ ප්‍රබල කර්ම වේගයක් අර ඒ සාංශාරිකව කරගත්තු සාමූහිකව කරගත්තු ඝාතන කර්මය දැන් ප්‍රබල විදිහට මතුවලා එනවා. ඒක තවදුරටත් යට කරන්න බෑ, අහුරන්න බෑ. පරිසර සාධක දැන් ඒකට සැකසෙමින් පවතිනවා. ඒ ඒ බව තථාගතයන් වහන්සේ දකින නිසා උන්වහන්සේ සිව්වෙනි වතාව වළක්වන්නට කියන නිහඬ වුණා. එතකොට දැන් විලුඩුබ කුමාරයා සහ පරිවාරය දැන් මේ ශාක්‍යයන්ගේ කර්මය මත වෙන වෙලාවයි මේ වෙලාවේ තමයි අපිට මේගොල්ලෝ මරන්න පුළුවන් කියලා සැලසුම් කරනව නෙමෙයි. ඒගොල්ලන්ට හිතන වෙලාවත් එක්කලා ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙනකොට ඒක සඵල කරගන්නට අවස්ථාව ලැබෙන්නේ අර ශාක්‍යයන්ගේ ඒ සාමූහික කර්ම ශක්තිය මතුවෙන අවස්ථාව. මෙන්න මේ විදිහට දැන් බුදුරජාණන් වහන්සේ සතුව කුසල් පමණක් නෙමෙයි අකුසලොත් සසරේ තියෙනවා. මොකද බෝසත්තරේ සසර ගමනේ කුසල් පමණක් කරගෙන එනවා කියලා නියමයක් නැහැ. බොහෝ අවස්ථාවල අන් අයගේ යහපත වෙනුවෙනොත් අකුසල් කරන්නට බෝසත්වරයාට සිද්ධ වෙන අවස්ථා තියෙනවා. දැන් රාජ්‍ය කරන අවස්ථාවල, තමන්ගේ පරිවාරය ආරක්ෂා කරන අවස්ථාවල. එතකොට යම් යම් අකුසල් සිද්ධ කරගන්න අවස්ථා තියෙනවා. ඒතර ඒ බඳු අකුසල කර්ම උන්වහන්සේ සතු ඊළඟට ඒ විතරක් නෙමෙයි පාරමිතා පුරන්නට ආරම්භ කරන්නට පෙර සසරේ හරි යම් කර්ම තියෙනවා මේ අපරාපරිවේදනීය කර්ම කල්ප ලක්ෂයක්ද කල්ප කෝටියක්ද එහෙම නියමයක් නෑ අරහත්ත්වයටපත් වෙලා එහෙම නැත්නම් නිර්වාණ අවබෝධය කරලා පිරිනිවන් පාන තෙක්ම ඉඩක් ලැබුණොත් විපාක දෙන්නට පුළුවන්. ඒ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ බෝසත් අවදීදී පාරමිතා පුරන්න පටන් ගත්තට පස්සේ හෝ ඊට පෙර යම් අකුසල කර්ම සිද්ධ කළා නම් ඒවා මතුවෙන්නට ඉඩක් ආපු සැනින්ම ඒක මතුවෙලා විපාකත්වයට පැමිණෙනවා. දැන් සීවලි හාමුදුරුව සතුවත් එබඳු කර්ම ඕනතරම් තියෙන්නට ඇති. නමුත් සීවලි හාමුදුරුවන්ට දාණය වළක්වන්නට මාරයාටවත් පුළුවන් උනේ නැහැ. කිසිම අවස්ථාවක උන්වහන්සේට ප්‍රත්‍යලාභය වැළකී ගියේ නැහැ. එතකොට වැලකී ගියේ නැත්තේ කුමක් නිසාද? එහෙමනම් බුදුහාමුදුරුවන්ටත් වඩා දාන පාරමිතාවෙන් ඉදිරියෙන් ඉන්නවද සීවලී හාමුදුරුවෝ? ඇතැම්ම එහෙම තමයි හිතන්නේ <laughs> නෑ පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාවට එහා යන්න ශ්‍රාවකයෙකුට කිසිදාක කිසිම ආකාරයකින් පුළුවන් කමක් නෑ මොකද මහබෝසතාණන් වහන්සේගේ දාන පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී ජීවිත පරිත්‍යාගයෙන් උයි මහබෝසත්වරයෙක් දාන පාරමිතාව එතකොට ඒ දාන පාරමිතාවට අලගු තියන්නටවත් පුළුවන් මට්ටමක ශක්තියක් ශ්‍රාවකෙක් සතුව ගොඩනගන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි උපමාවකින් කිව්වොත් මහබෝස බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාව මහමෙර වගේ නම් සීවලී හාමුදුරන්ගේ දාන පාරමිතාව ගල් කැටයක් වගේ කියලා කියන්නට පුළුවන්. නමුත් දැන් සීවලි හාමුදුරන්ගේ දාන පාරමිතාව බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාව තරම් පුළුල් නැති වුණාට උන්වහන්සේ පැතුමක් ඇති කරලා තියෙනවා අවසාන භවයේ ප්‍රත්‍යලාභීන්ගෙන් අග්‍ර වෙන්නට. ඒතර බුදුරජාණන් වහන්සේට එහෙම පැතුමක් නැහැ. උන්වහන්සේගේ ප්‍රාර්ථනාව තමයි සර්වඥතාඥානය. එනිසා තථාගතයන් වහන්සේ ਸਰවඥතාඥානෙ ඉපදවීමට බාධා කරන්නට මාරයටවත් බ්‍රහ්මයටවත් වෙන කෙනෙකුට කාටවත් පුළුවන් කමක් නැහැ. ඒක වළක්වන්නට බෑ. ඒ උන්වහන්සේගේ අදිෂ්ඨානය සහ ප්‍රාර්ථනා පාරමිතා ශක්තිය. ඒක වළක්වන්න බෑ. හැබැයි උන්වහන්සේ ප්‍රතිලාභීන්ගෙන් අග්‍ර වෙනවා. මට අවසාන භවයේ අහිමි වීම සිද්ධ වෙන්නට එපා. එහෙම පැතුමක් උන්වහන්සේගේ නැහැ. නමුත් සීවලි හාමුදුරන්ගේ පැතුමක් තියෙනවා ලාභීන්ගෙන් අග්‍ර වෙන්න ප්‍රත්‍යලාභී. ඒතකොට ප්‍රත්‍යලාභීන්ගෙන් අග්‍ර වීමේ ප්‍රාර්ථනාව සමග උන්වහන්සේ සන්තකව යම්තා ප්‍රත්‍ය නොලබන්නට හේතු වෙන අකුසල කර්ම තියෙනවා නම් ඒ සියල්ලක්ම යටපත් වෙනවා. මොකද මේ අකුසල කර්ම වලට මතුවෙන්න ඉඩක් නැහැ. මායя ක්‍රියාත්මක වුණත් ඒ අකුසලයට මතුවෙන්න ඉඩක් නැහැ. අර ප්‍රාර්ථනාවෙන් යට කරනවා. බුදුරජාණන් වහන්සේට බඳු පැතුමක් නැති නිසා උන්වහන්සේගේ අර දුක්ඛ විපාක ඇති කරන්න හේතු වෙන කර්ම ශක්තිය මතුවෙන්නට ඉඩ කඩ තිබුණා. අවකාශයක් තිබුණා. එතකොට සීවලී හාමුදුරුවන්ට ඒ බඳු කර්ම ඕන තරම් තියෙන්න ඇති. දැන් සීවලී හාමුදුරුවන්ගේ චරිතාපදානය කියවනකොට අපි දකිනවානේ අපි අහනවානේ උන්වහන්සේ මව් කුස තුලම හිර වෙලා හිටියනේ අවුරුදු 7කුත් මාස 7කුත් දවස් 7ක්. අන්තිමට මෑණියන් මියදෙන්නට ගිහිල්ලානේ අවසාන මොහොතේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයත් එක්කලා දරුවා බිහි කළේ. එතකොට එහෙම උනේ ඇයිද? පෙර භවයක රජකම් කරන කාලේ තමන්ට ප්‍රතිවිරුද්ධ රාජ්‍යයක් එහෙම නැත්නම් තමන්ට ග්‍රහණයට නතු කරගන්නට ඕන රාජ්‍යයක් වට කරලා කිසිම දොරටුවකින් එළියට එන්න නැති වෙන්න සියල්ලක්ම වහලා තිබ්බා. එතකොට දැන් ඒ කාල සීමාවේ අර ඇතුලේ ඉන්න මිනිස්සුන්ට කන්න බොන්න නැතුව අපහසුකම් ඇති වෙන්න නැතුව එතකොට ඕන තරම් එහෙම කර්ම උන්වහන්සේ සසරේ කරගන්නට ඇති. නමුත් එකම කර්මයක්වත් ඉස්මතු වෙලා උන්වහන්සේට ආහාර පාන ප්‍රත්‍යලාභයෙන් ලැබෙන එක වළක්වන්නට බෑ. අර ප්‍රාර්ථනාවෙන් ඒ අකුසල කර්ම සියල්ලක් යට කරලා තියනවා. ඒ භවය තුල මතුවෙන්නට නොදී. අන්න ඒ වගේ දැන් මේ උදාහරණයක් අපි සිහිපත් කළේ අන්න ඒ වගේ අපිට පුළුවන්කම තියෙනවා අපේ කුසලය යම්කිසි ඉලක්කගත කිරීමක් කළොත් යම් ප්‍රාර්ථනාවක් තුළින් ඒක හරියට ඉලක්කගත කළොත් ඒ ඉලක්කය නිසා ඒ පැතුම නිසා අර කුසලය අනිවාර්යෙන් එතනදී මතුවෙනවා. එතකොට ඒක අර අකුසල කර්ම තිබුණයි කියලා ඒකට වළක්වන්නට බෑ. එහෙමනම් අපිට ඒකම අනිත් පැත්තෙන් හඳුනා ගන්නට පුළුවන් අකුසල තියන අකුසල කර්ම විපාකත්වයටපත් නොවි යටපත් කරන්නට අපිට මේ උපාය මාර්ගය යොදාගත්තේ අපිට කුසලය ඉලක්කගත කරලා නිශ්චිත ඉලක්කයක් වෙත මෙහෙवला නිවැරදිව ප්‍රතිඵලය ලබන්නටත් අපිට ප්‍රාර්ථනා උදව් වෙනවා ඒ ප්‍රාර්ථනාවම අපට උදව් වෙනවා සසරේ කරගෙන තියෙන අකුසල කර්ම විපාක විපාකත්වයටපත් වෙන්නට තියෙන පරිසරය අහිමි කරන්න. ඒ පරිසරය වෙනස් කරන්න. ඒ සාධක වෙනස් කරන්න. වෙනස් කරලා ඒ ප්‍රාර්ථනාවේ හෝ අදිෂ්ඨානයේ ප්‍රමාණය අනුව තමයි අපට අර අකුසලය යටපත් කරලා කුසලය අවදි කිරීමේ හැකියාව තියෙන්නේ. එතකොට ඒකයි අපි කිව්වේ වර්ධව වටහා නොගත යුතුයි මේකෙන් අදහස් කරන්නේ අපිට සියලු අකුසලයට කරලා අපට ඕන හැටියට මේ භව ගමන ਸਰව සම්පූර්ණයෙන් හදාගන්නට පුළුවන් කියන එක නෙමෙයි. එතකොට එහෙම අපට ඕන ඕන විදිහට හදන්න පුළුවන් නම් එතකොට හේතුඵල කියන ධර්මතාවයක් වළංගු නැති වෙනවනේ. ඒතර අපේ අපේ ප්‍රාර්ථනා ඉටු වෙන්නේ අර හේතුඵල කියන ධර්මතාවයට අනුකූලවයි. එතකොට ප්‍රබල හේතුව තමයි මතුවලා විපාකත්වයටපත් වෙන්නේ. එතකොට අපිට අර අකුසලයට වඩා ප්‍රබල හේතුවක් අපිට කුසලමය වශයෙන් ජනිත කරලා ප්‍රාර්ථනාව ඇති කරන්නට පුළුවන් නම් ඒ ප්‍රාර්ථනාවත් එක්කලා අර අකුසලයේ යට කරන්න පුළුවන්. අපි දැන් පසුගිය සතියට එහා සතියේදී අපි කතා කළේ ප්‍රතිවිරුද්ධ කුසල් කරලා මේ භවය තුල අකුසල් විපාක මතුවීම වැළැක්වීම ගැන. ඒ කියන්නේ මේ භවය තුල යම් අකුසල විපාකයක් මතුවෙනවා නම් මේ භවය තුල මතුවෙනවා කියලා කිව්වේ ditta ධම්ම වේදනීය ඒවා මතුවෙන්නටත් පුළුවන් උපපජ්ජ වේදනීය වශයෙන් පෙර භවයේ කරපු කර්ම මතුවෙන්නටත් පුළුවන් අපරාපරේ වේදනීය වශයෙන් සාංශාරිකව කරපුවා මතුවෙන්නටත් පුළුවන් ඔය අවස්ථා තුනේහිම විපාක දෙන කුසල අකුසල කර්මයන් මේ භවය තුල මතුවෙන්නට පුළුවන්. ඒතකොට මේ මතුවෙන මේ භවය තුල මතුවෙන අකුසල කර්ම විපාක යටපත් කරන්න අපට ඊට ප්‍රතිවිරුද්ධ කුසල් කිරීම උපාය මාර්ගයක් වෙනවා මේ ජීවිතය අපට කුසල් කරලා කරන ප්‍රාර්ථනාව මතු භවයක් තුල අකුසල කර්ම මතුවීම වළක්වන්නට උපාය මාර්ගයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක හරියට තේරුම් ගත්තාම අපිට තෘෂ්ණා මූලික ප්‍රාර්ථනා වෙනුවට ප්‍රඥා මූලික ප්‍රාර්ථනාවන් ඇති කරන්නට පුළුවන්. ඒ ප්‍රඥා මූලික ප්‍රාර්ථනා බුදුරජාණන් වහන්සේ කවර අවස්ථාවකවත් බැහැර කරලා නැහැ ප්‍රතික්ෂේප කරලා නැහැ. එතකොට ප්‍රඥා මූලික ප්‍රාර්ථනාවක් කියන්නේ මොකක්ද? විමුක්තිය ඉලක්ක කොටගෙන එහෙම නැත්නම් අපි හිතමුකෝ දැන් විමුක්තිය පිළිබඳව අදහසක් තියෙන්නේ නිවන ගැන දන්නා කෙනෙකුට නිවන ගැන නොදන්නා කෙනෙක් වුණත් සසර ගමනේ දිගින් දිගට භවෙන් භවේ පවතිනවා කියන වැටහීම තියෙනවා නම් ඒතනත්තාට ඒ විමුක්තියෙන් මෙපිට උනත් ප්‍රඥා මූලික ප්‍රාර්ථනා ඇති කරගන්නට පුළුවන්. එතකොට මොකද්ද ප්‍රඥා මූලික ප්‍රාර්ථනාව කියලා කියන්නේ? ಗುಣ අවදි කරන්නට, දුර්ගුණ දුරු කරන්නට. එතකොට අපි ප්‍රතිපදාව හැටියට හැමදාමත් පැහැදිලි කරනවානේ කතා කරනවානේ අපිට කරුණු වැඩ තුනක්නේ කරන්න තියෙන ප්‍රතිපදාව හැටියට දුර්ගුණ දුරු කිරීම, යහගුණ අවදි කිරීම, ප්‍රඥාවෙන් ලෝක ධර්ම අවබෝධ කරගැනීම. එතකොට යම් කිසි කෙනෙක් මෙන්න මේ කරුණු ඉලක්ක කොටගෙන යහපත් ප්‍රාර්ථනාවක් ඇති කරනවා නම් Tamanට සසර ගමනේදී දුර්ගුණ වලින් වළකින්නට අකුසල් වලින් වැළකී සිටින්නට සුදුසු ප්‍රාර්ථනා ඇති කරගන්න. ඒක ප්‍රඥා මූලික ප්‍රාර්ථනාව. සසර ගමනේ Tamanට ගුණය අවදි කරන්නට සුදුසු ප්‍රාර්ථනා ඇති කරගන්නවා. ඒක ප්‍රඥා මූලික ප්‍රාර්ථනාව. සසර ගමනේ Tamanට නුවණ හෙවත් ප්‍රඥාව අවදි කරගන්නට ප්‍රාර්ථනා ඇති කරනවනේ ඒක ප්‍රඥාමූලික ප්‍රාර්ථනා. එතකොට විමුක්තිය ඉලක්ක කොටගෙන ඒ විමුක්තිය තෙක් නිවන් අවබෝධ කිරීම තෙක් අපට සසර ගමනේ උපනුපන් ආත්ම භාවයන්හිදී මෙන්න මේ විදිහට අකුසලයෙන් වළකින්නට කුසලය මතු කරන්නට අසත් ධර්මයේ යටපත් කරන්නට සත් ධර්මයේ අවදි කරන්නට ප්‍රඥාවෙන් ලෝක ධර්ම වටහා ගන්නට මෙන්න මේ මේ විදිහට මම උපදින්න මේ මේ විදිහට පාරිසරික සාධක ලබන්න මේ මේ විදිහට මව්පියන් ලබන්න මේ මේ විදිහට කාය ශක්තිය නිරෝගීකම ලබන්න මේ විදිහට කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලබන්න මෙහෙම ප්‍රාර්ථනා ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා ඒවා ප්‍රඥා මූලික ප්‍රාර්ථනා කියන්නේ ඇයිද අර කරුණු පාදක කොටගෙන දුර්ගුණ දුරු කිරීම සඳහා යහගුණ අවදි කිරීම සඳහා ප්‍රඥාවෙන් ලෝක ධර්ම අවබෝධ කර ගැනීම සඳහා සාධක සම්පාදනය කිරීම වශයෙන් තමයි අපි මේ ප්‍රාර්ථනාව ගොනු කරන්නේ. දැන් ඔය විදිහට හරියට තේරුම් අරගෙන ප්‍රාර්ථනා කළොත් වෙනතුනි යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් ගිහියෙක් හැටියට සසරේ පවතිනවා නම් මට මේ බිරිඳම මේ සැමියම සසරේ ලැබෙන්න ඕන කියන ප්‍රාර්ථනාව පවා තෘෂ්ණා මූලික ප්‍රාර්ථනාවක් නොවි ප්‍රඥා මූලික ප්‍රාර්ථනාවක් හැටියට අවශ්‍ය නම් ගොනු කරගන්නට පුළුවන්. ඒ කොහොමද? දැන් බහුලව රටේ සමාජයේ ලෝකේ අපට දකින්නට තියෙන්නේ හඳුනා ගන්නට තියෙන්නේ අර බිරිඳගේ හෝ සැමියාගේ රූප සම්පත්තියට හැඩහුරුකමට බාහිර දේවල් වලට සරාගීව බන්ධනය වෙලා ඒ බන්ධනයත් එක්ක ඊළඟ භවයේත් අපි මුණ ගැහෙමු එකට මැරෙමු එකට උපදිමු ඒ වගේ බොළඳ ප්‍රාර්ථනා ඇති කිරීම බුදුදහමේ පෙන්වා දෙන්නේ එහෙම නෙමේ නිවන් දකින ආත්ම භාවය දක්වා ගිහිව වාසය කරනවා නම් එහෙම නැත්නම් පැවිදි වුණත් විටින් විට පැවිදි වුණා වුණත් Taman ගිහිව වාසය කරන ආත්ම භාවවලදී Tamanට කැමති වුණත් අකමැති වුණත් සමහරට විවාහ වෙන්නට සිද්ධ වෙනවා ඒ සමාජ සම්මුතියත් එක්කලා එතකොට ඒ විවාහ වෙන අවස්ථාවේදී Taman සසර ගමනේ ඇසුරු කරලා නැති අසත්පුරුෂයෙක් Tamanට බිරිඳ හැටියට සැමියා හැටියට ලැබුණොත් එතකොට සසර ගමනත් ඉවරයි ඒ භවය තුලත් Tamanට සැපවත්ව ගුණවත්ව ජීවත් වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා විවාහ සංස්ථාව තුල එක් පරමාර්ථයක් තමයි කායික මානසික තෘප්තිය ලැබීම වගේම විශේෂයෙන් අඹුසැමියන් අන්‍යෝන්‍ය වශයෙන් ඔවුනොවුන්ට සහාය වෙමින් කල්යාණ මිත්‍රත්වයෙන් ගුණනුවණ අවදි කිරීම ඥානවන්ත සත්පුරුෂයන්ගේ විවාහ ජීවිතයක ප්‍රධාන අරමුණක්. එතකොට මෙන්න මේ අරමුණ ඉටු කරගන්නට නම් සසර ගමනේදී Tamanට සත්පුරුෂ බිරිඳක් සත්පුරුෂ සැමියෙක් සත්පුරුෂ මව්පියෝ සත්පුරුෂ දරුවෝ පරිවාරයේ හැටියට ලැබෙන්නට ඕන. අන්න ඒ සඳහා ඒ අර්ථේ අර සරාගීව නිකන් බාහිර දේවල් වලට බැඳිලා නෙමෙයි. Tamanගේ බිරිඳ සත්පුරුෂයෙක් කියලා Tamanට දැනෙනවා නම් ගුණවන්ත කාන්තාවක් කියලා දැනෙනවනම් තමන්ගේ සැමියා සත්පුරුෂයෙක්ගේ ගුණවන්තයෙක් කියලා දැනෙනවනම් එහෙම නැති වුණත් තමන්ට හිතෙනවනම් අපි දෙන්න එකට ගියොත් අන්‍යෝන්‍ය උදව් කරගෙන අපිට සැකසෙන්න පුළුවන් කියලා එබඳු පදනමක් තුල ඔවුන්ට ප්‍රාර්ථනාවක් ඇති කරගන්නට පුළුවන් මතු භවයන්හිදීත් ඔවුන් එකතු වෙලා එකට මේ සසර ගමන යන්නට ಗುಣධම් වඩන්න. දැන් බෝසතාණන් වහන්සේ සමග ඒ බිරිඳක් සිද්ධාර්ථ කුමාරයා සමග යසෝදරාව ප්‍රාර්ථනා ඇති කරගෙන ඉන්නේ එහෙමයි. එතකොට පිප්පලි මානවකයා සමග භද්‍රා කාපිලානි ප්‍රාර්ථනා ඇති කරගෙන ඉන්නේ එහෙමයි. ඒ දෙදෙනා අවසාන භවයේ දෙදෙනාම බ්‍රහ්මචාරීව ඉන්නේ. විවාහ වෙන්නට කැමති වෙන්නේ නැහැ. මව්පියන්ගේ ඕනකමටයි විවාහ වෙන්නට පොළඹවන්නේ. නමුත් විවාහ වෙච්ච දවසේ ඉඳලා ඒගොල්ලෝ සම්මුතියක් ඇති කරගන්නවා බ්‍රහ්මචාරී වෙන්න. මේක පරිස්සමෙන් අපි තේරුම් ගන්නට ඕන. තමන්ගේ තනි කැමැත්තෙන් විවාහ සංස්ථාව තුළ බ්‍රහ්මචාරී වෙන්නට යනවනම් ඒක විවාහ සංස්ථාව තුළ ඇති කරගන්නා යම්කිසි අපචාරයක්, අර්බුදයක්, විකෘතියක්, දුරාචාරයක් කියලායි හඳුන්වන්නට වෙන්නේ. අද කාලේ නම් ඒක හඳුන්වන්නේ ඉතින් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියලා. ඒ කියන්නේ තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ අනුමැතියකින් තොරව තමන් තනියෙන් තීරණය කරනවා මම නිවන් දකින්න ඕන නිසා මම අදිනලා බ්‍රහ්මචාරී වෙනවා. එහෙම වෙන්නට විවාහ සංස්ථාවක අයිතියක් නැහැ. එක්කෝ අනිත් කෙනාට කැමති විවාහයක් කරගන්න ඉඩ හරින්නට ඕන. එහෙම නැත්නම් මේ විවාහ සංස්ථාව තුලම ඉඳගෙන නම් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන දෙදෙනාම කතිකාවත් කරන. අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුක්තව ඔවුනොවුන් දෙදෙනාගේම කැමැත්තෙන් යුක්තව බ්‍රහ්මචර්යාවට යෙදෙන්නට විවාහ සංස්ථාව තුල උනත් ගැටලුවක් නැහැ. අවබෝධයෙන් යුක්තව. එතකොට දැන් භද්‍රාකාපිලානි සහ පිප්පලි මානවක දෙදෙනා එබඳු අවබෝධයෙන් යුක්ත බ්‍රහ්මචර්යාවක් ගත කළා. ගත කරලා ඒ දෙදෙනා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට, ඒ කියන්නේ පැවිදි වීම සඳහා නික්ම ගිහිල්ලා පාරවල් දෙකෙන් ඔබ මේ මග ගන්න මම මේ මග ගන්නම් කියලා පාර දෙකට බෙදෙන තැනකින් වෙන්ව යනකොට මේ මහ පොළව කම්පා වුණයි කියලා කියනවා. ඒ තරම් ඒ දෙදෙනාගේ සාංශාරික බන්ධනය. එතකොට ඒ ඒගොල්ලෝ මේ ඕනෝන්ගේ පංචස්කන්ධයට තෘෂ්ණාවෙන් බැඳිලා ඇලුම් කරගෙන ආපු ගමනක් නෙමෙයි. ඒ අන්‍යෝන්‍ය වශයෙන් ගුණයත් එක්ක සත්පුරුෂකමත් එක්ක මනුෂ්‍යකමත් එක්කලා මේ විමුක්ති ගමනේදී කල්යාණ මිත්‍රත්වයෙන් බැඳියා ගමන. ඒ නිසා විවිධ සහ සැමියා කියන තැනනේ සරාගී බන්ධනේ උපරිම තැන තියෙන්නේ. එතකොට මේ උපරිම සරාගී බන්ධනයක් තියෙන තැන පවා අවශ්‍ය නම් කෙනෙකුට ඥාන සංප්‍රයුක්ත බන්ධනයක් ගොඩනගාගෙන විමුක්තියට පවත්වාගෙන යන්නට පුළුවන්. එතකොට ඒක උදාහරණයක් හැටියට අපි මේ සිහිපත් කළේ ප්‍රාර්ථනා තෘෂ්ණා මූලිකයි කියලාම අපිට බැහැර කරන්නට බෑ. ඒ ඕනෑම තරාතිරමක ප්‍රාර්ථනාවක් අපිට ප්‍රඥා මූලිකව સિદ્ધ කරන්නට පුළුවන්. ඒ කවර අරමුණක් ඇතිවද දුරුගුණ දුරු කරන්නට, යහගුණ අවදි කරන්නට, ප්‍රඥාවෙන් ලෝක ධර්ම අවබෝධ කරමින් විමුක්තිය ලැබීම සඳහා එතෙක් යන ගමනේදී අන්‍යෝන්‍ය සහයෝගයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් ලෝකෙට උපකාර කරමින් සසුන රකමින් ගුණනුවණ වඩන්නට පාරමිතා පුරන්නට අවශ්‍ය සාධක සම්පාදනය කර ගැනීමේ අරමුණ ඇතිව යම් කෙනෙක් හොඳ ප්‍රාර්ථනාවන් කරනවා නම් ඒ ප්‍රාර්ථනාව වරදක් නෑ ඒක ඥාන සංප්‍රයුක්ත ප්‍රාර්ථනාවක් එතකොට මේ විදිහට කරන ප්‍රාර්ථනාවන් පිළිබඳව අපේ රේරුකාණේ මහානායක හාමුදුරුවෝ උන්වහන්සේගේ පුණ්‍යෝපදේශයේ පොතේ දීර්ඝ විස්තරයක් පැහැදිලි කරලා තියෙනවා මේ ප්‍රාර්ථනාවන්ගේ තියෙන වටිනාකම පිළිබඳව. අපි ඒ කාරණයටත් අවධානය යොමු කිරීම ඉතාමත්ම ප්‍රයෝජනයි කියලා හිතනවා. උන්වහන්සේ දැන් ප්‍රාර්ථනාව අපට ඊළඟ භවය පවා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන සකසුරුවම් කර ගැනීම. දැන් ඒ පිළිබඳව සංඛාරුප්පත්ති සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් සද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන මේ ගුණාංග දියුණු කරලා ඒ තනත්තා යම්කිසි පැතුමක් ඇති කරනවා නම් මම ඊළඟ භවයේ ශාස්ත්‍රීය කුලයේ උපදිනවා මම බ්‍රාහ්මණ කුලයේ උපදිනවා මම දිව්‍ය ලෝකයේ අසවල් දිව්‍ය නිකායේ උපදිනවා මේ විදිහට යම්කිසි පැතුමක් ඇති කරනවා නම් ඒ තනත්තාගේ ප්‍රාර්ථනාව සමෘද්ධිමත් වෙනවා අර තමන්ගේ ප්‍රතිපදාව නිසා කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් දැන් මේ ප්‍රාර්ථනාවන් පිළිබඳව ඇතැම් අය අර විදිහට කරුණු වරදවාගෙන පැහැදිලි කරනවා වෙනස් ආකාරයකට. නායක හම්තුරෝ ඒක මෙහිදී මතු කරලා දක්වලා තියෙනවා. ඒක අපි උන්වහන්සේ සටහන් කරලා තියෙන විදිහටම මම කියවන්නම් පුණ්‍ය උපදේශයේ තියෙන විස්තරය. ඇතම් අවියත් ධර්ම කතිකයෝ අවියත් කියලා කියන්නේ වියත් නොවන ඒ කියන්නේ ඊතරම් ධර්මයේ පිළිබඳ විචක්ෂණ නොවන ඇතම් අවියත් ධර්ම කතිකයෝ අප්පමත්ත කම්පි භවං න වන්නේමි අන්තමසෝ අච්චරා සංඝාත මත්තම්පි යන පාඨය දක්වමින් භවය නොපැතිය යුතුය කියා පින් කරන ජනයා නොමග යවති භවය නොපැතිය යුතුය කියා බුදුරදුන් වදාරා නැත. භවය නොපතා සිටීමෙන් මරණින් මතු කිසිම භවයක නූපදිනවා නම් හොඳය. නොපැතුවද රහත් නොවූ පුද්ගලයා මරණින් මතු කොතනක හෝ උපදී. එසේ උපදින තැනැත්තා විසින් තමාට නිවන් මඟ පාදා ගැනීමට උපකාර වන යහපත් තැනක් පතා එහි උපදින තැනට කටයුතු සලසා ගත යුතුය. එසේ නොකොට සුගතියෙහි වුවද පිනට අවකාශ අනවකාශ තැනක ඒ කියන්නේ අවකාශ නැති තැනක උපනහොත් ඔහුට වඩා නිවන දුරවන්නේ ඒ නිසා නිවන් දකුණු රසු ඍසි පින්වතුන් විසින් පවින් තොරව වෙසෙමින් පින් කිරීමටද ඉඩ ලැබෙන තැන් පැතිය යුතුය මිනිස් ලොව උපාසකෝ උපාසකෝපාසිකාවන් ඇති භික්ෂූන් වහන්සේ ඇති දහම් අසන්න ලැබෙන ප්‍රදේශ ඉපදීමට සුදුසු ස්ථානයෝය. පින් කිරීමට ඉතා හොඳ තැන මිනිස් ලෝය. එබැවින් නොඑක් විට දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල උපන් බෝසත් වූ ආයු ඇතිතෙක් ඒවායේ නොසිට පෙරම් පිරීම සඳහා මිනිස් ලොව උපදති. මිනිස් ලොව පින් කිරීමට හොඳම තැන උවද පවින් වැළකී සිටීමට දුෂ්කර තැනකි. පව් කරන්නට සිදුවන නොඑක් අවස්ථා මිනිසාට පැමිණේ. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල පවින් වැලකී සිටීමට පහසුය. ඔවුන්ට අපට මෙන්ම පව් පව් කරන්නට උවමනා අවස්ථා නොඑළඹේ. දෙවියන්ගේ ආශ දික් බැවින් එදා බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් ආදී මගපළවලට පැමිණි දෙවියෝ අදත් එහි ජීවත් ඇත. ඔවුන් හා එක්වන්නට ලැබීම ඉතා යහපතකි. එබැවින් දෙව්ලෝ ඉපදීමට පැතීමද යහපත් බව කිව යුතුය. එතකොට නායක හඳුරු මෙතනදී පැහැදිලි කරනවා දැන් සමහර කෙනෙක් බුද්ධ දේශනාව වරදවා පැහැදිලි කරනවා ඒ කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා අල්ප මාත්‍රයක්වත් මම භවය වර්ණනා කරන්නේ අපමත්ත කම්පි භවං නවන්නේ අන්තමසෝ අච්චරා සංඝාත මත්තම්. එතකොට මේ අසුරුසනක් ගන්නවා කියලා කියන්නේ මේ විදිහට ඇඟිලි දෙක මෙහෙම ගැටනවා. ඒ ඇඟිලි දෙක ගැටන තරම් සුළු කාල පරිච්ඡේදයක්වත් මේ භවයේ භවයේහි රැඳී සිටින්නට ඕන කියලා මම මේ භවය වර්ණනා කරන්නේ නැහැ. එතකොට භවය වර්ණනා කරන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ නිවන් දකින්න තෙක් අපි භවය නිවන ඉලක්ක කොටගෙන සකස් කරගත ගන්නට ඕන නැහැ කියන එකක් නෙමෙයි. දැන් මේ මේ බුද්ධ වචනයන් අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන භවය වර්ණනා කරන්නේ කියන්නේ දිගින් දිගට අපි භවයේහි පැවතීම භවයේහි ඉදිරියට යාම තථාගතයන් වහන්සේ අගය කරන කාරණයක් නෙමෙයි. නමුත් දැන් අපට නිවන් දකින්න ඕන වුණාට අපට මේ භවය තුලම නිවන් දකින්න බැරි නම් අපට අරහත්ත්වයට පැමුණුනේ නැතිනම් අපි තව එක භවයක හරි උපදිනවා. ඒක බුදුරජාණන් වහන්සේට ඕන වුණත් අපට ඕන වුණත් වෙන කෙනෙකුට ඕන වුණත් භව තණ්හාව තියෙන තාක්කල් ඒතනත්තා භවෙහි උපදිනවා. ඒතර බුදුරජාණන් වහන්සේ හේතුඵල ධමත් එක්ක කරුණු පැහැදිලි කරන නිසා යම්කිසි කෙනෙකුට භව තණ්හාව තියෙන තාක්කල් ඒතනත්තා මොහු භවයේහි නූපදිනවා නම් හොඳයි කියන අදහසක් ආකල්පය බුදුරජාණන් වහන්සේ ඇති කරගන්නේ නැහැ. නමුත් ප්‍රතඥන ස්වභාවය නිසා අපේ මනසේ ඇති වෙන්නට පුළුවන් භව තණ්හාව අපි තුල තියෙනවා. එතකොට ඒ තිබියදීම මම නැවත නූපදිනවා නම් හොඳයි. ඒතර භව තණ්හාව කියලා කියන්නේ මේ ඊළඟ ආත්මයක් පිළිබඳව බලාපොරොත්තුව කියන එක නෙමෙයි. ඊළඟ ආත්මයක් පිළිබඳව බලාපොරොත්තුව තියෙන ඊළඟ ආත්මයක් ගැන දන්න අයට විතරනේ. දැන් තිරසන් සතෙකුට ඊළඟ ආත්මයක් ගැන අදහසක් නැහැනේ. නමුත් ඌත් මැරෙනකොටම ආයෙ උපදිනවනේ. ඒතර ඒ උපදින්නේ මොකක් නිසාද? ඊළඟ ආත්ම කතාවක් නිසා නෙමෙයි. මැරෙන මොහොතේදී තව දුරටත් ජීවත් වීමේ කැමැත්ත පැවතීමේ කැමැත්ත, රැඳී සිටීමේ කැමැත්ත අපේ චිත්තසංතානෙහි පවතිනවා. අන්නේ ජීවත් වෙන්නට ඕන, පවතින්නට ඕන කියන හැඟීමත් එක්කලා තමයි මේ චිත්ත පරම්පරාව නිරුද්ධ වෙනවා සමගම අභිනව චිත්ත පරම්පරාවක් ආරම්භ ඒ අපේ ඕනෑකම, ඒ අපේ කැමැත්ත, ඒ අපේ බලාපොරොත්තු, ඒක තමයි භවතණ්හාව කියලා එතකොට ඔය භවතණ්හාව දුරු නොකරන තාක්කල් අපි කොච්චර මම නම් ඊළඟ ආත්මේ උපදින්න එපා එපා කියලා හිතුවට උපදින්න තුව තියන්නේ නැහැ. ඒකයි නායක හඳුරෝ කියන්නේ ඉතින් අපේ ප්‍රාර්ථනාවත් එක්කලා අපි උපදින්න නැතුව ඉන්නවා නම් හොඳයි. අපි භවයේ පතන්න නැතුවෙන් පස්සේ භවයේතරින් නිම වෙනවා නම් ඒක ඒක හොඳයි. නමුත් එහෙම වෙන්නේ නැහැනේ භව තණ්හාව තියෙන තාක්කල් කැමති වුණත් අකමැති වුණත් උපදින. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ භවය වර්ණනා කරන්නට නෙමෙයි මේ කියන්නේ. භවය අල්ලා ගන්නට කියලා නෙමෙයි. කොහොමත් උපදින භවය. ඒ කියන්නේ අපි තවම භව තණ්හාව නැති කරලා නැත්තම් කොහොමත් අපි භවයේ උපදිනවා. ඒ උපදින්නා වූ ආත්ම භාවය දුගතියකට වැටෙන්නේ නැතිව සුගතියක උපන්නොත් පමණයි අපිට මේ නවත්තපු තැන ඉඳලා ಗುಣධර්ම පාරමිතාවන් දියුණු කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් නායකහරු සිහිපත් කරන ඒ සඳහා සුදුසුම තැන මනුෂ්‍ය ලෝකය. නමුත් මනුෂ්‍ය ලෝකේ සුදුසුම තැන වුණාට බොහෝ අකුසල් කරගන්නටත් ඉඩකඩ බහුලව ලැබෙන තැන මනුෂ්‍ය ලෝකය. දිව්‍ය ලෝකවල ඉපදුනහම සැපය බහුලයි ඒ වගේම අකුසල් කරන්නට තියෙන අවස්ථා ගොඩක් අඩුයි නැතුව නෙමෙයි අකුසල් කරගන්නට තියෙන අවස්ථා ගොඩක් අඩුයි එතකොට නමුත් ඒ දෙවියන්ට ගුණනුවණ දියුණු කරගන්නට තියෙන අවස්ථාත් ඒ වගේම අඩුයි දැන් නායක හඳුරු මෙතන සිහිපත් කරනවා දෙවියන් අතර ඉන්නවා බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසල ඵල ලබාපු අය. ඒතකොට ඒගොල්ලන්ගේ ඇසුර ලබන්නට ලැබීම ඒක හොඳ අවස්ථාවක්. ඉතින් ඒ නිසා එබඳු අදහසක් ඇතුව යම් කෙනෙක් දිව්‍ය ලෝකේ ප්‍රාර්ථනා කරනවා නම් ඒක වරදක් කියලා කියන්නට බෑ. ඇයිද අර අර වගේ කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ ඇසුර ලබන. හැබැයි ඒබඳු කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබපු පමණින් අපි නිවන් දකින්නවා කියලා නියමයක් නැහැ. ඒක තීරණය වෙන්නේ අපේ ප්‍රඥාව දියුණු කරන ප්‍රමාණය. දැන් බුදුරජාණන් වහන්සේ දකින්නට අපි ප්‍රාර්ථනා කළොත් ඒ ප්‍රාර්ථනාවේ වරදක් නැහැ. හැබැයි ඒ දැක්කහම අපි නිවන් දකිනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ වෙනකොට අපි අපේ පාරමිතාවන් අපේ බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගෙන තියෙන ප්‍රමාණයත් එක්ක. එනිසා දෙව්ලෝ ප්‍රාර්ථනා කරනවද මනුලෝ ප්‍රාර්ථනා කරනවද කියන එක නෙමෙයි ගැටලුව තියෙන්නේ. අපි මේ ප්‍රාර්ථනා කරන තැන කවර පදනමකින්ද ප්‍රාර්ථනා කරන්නේ? දැන් මේ මේ ප්‍රාර්ථනාව ගැන කියන කොටසේ මුල හරියේ දැන් ඔය අපි අග කොටසක් ඔය කතා බහ කළේ මේකේ මුල කොටසේ නායක හඳුරෝ සිහිපත් කරනවා අපි දෙව්ලෝ ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනාවත් කරන්නට ඕනේ අර කාමයන්ට ගිජු වෙච්ච දෙවියන් අතර උපදින්නට නෙමෙයි ධර්මයට කැමති ධර්මයේ ප්‍රගුණ කරන ධර්මචාරී දෙවියන් අතර උපදින්නට එහෙම නොවුනොත් අර කාම සම්පත්තියත් එක්කලා බොහෝ විනාශ වෙන්නට පුළුවන් අර කම්සප විඳින්මින් ප්‍රමාදීව අර දෙවියන් අතර කටයුතු කරලා දිව්‍ය ලෝකයෙන් චුත වෙනකොටම එක්ක പ്രേත ලෝකේ එක්ක තිරිසන් ලෝකේ එහෙම නැත්නම් නිරය ඒ ඕන තැනකට වැටෙන්නට පුළුවන්. ඇයි? ප්‍රමාදීව අර කම්සප විඳින්මින් ඉන්ද්‍රිය පිනවමින් ඉන්නවා කුසල විපාකයේ භුක්ති විඳිනවා ගුණධම් වඩන්නට සංඥාවක් නැහැ. ඉතින් එහෙම වෙන්නේ ඇයි? අර දෙවියන් අතර ඉපදුණු පමණටම අපට යහපතක් වෙන්නේ නැහැ. අර අර විදිහට ප්‍රමාදී වූ කාමයන්හි ගිලුණු දෙවියන් අතර උපන්නොත් ඒක යහපතක් වෙන දෙයක් නෙමෙයි. සැප විඳින්න පුළුවන්. නමුත් එතනින් විමුක්තියට අදාළ යහපතක් වෙන්නේ. එතකොට එහෙමනම් දෙව්ලොව ප්‍රාර්ථනා කරනවා නම් ඒක තෘෂ්ණා මූලික ප්‍රාර්ථනාවක් නොවි ප්‍රඥා මූලික ප්‍රාර්ථනාවක් හැටියට ගොනු කරගන්නට. ඊළඟට නායක හඳුරු මෙහිදී කියනවා manuss ලෝකේ ප්‍රාර්ථනා මනුෂ්‍ය ලෝකයට පැමිණෙන එක හොඳයි. හැබැයි මෙතන බොහෝ අකුසල් කෙරෙන්නට පසුබිම තියෙනවා. මිනිස්සුන්ට අකුසල් කරගන්නට අවස්ථා ඕන තරම් එළබෙනවා. ඒකට සමාජය විසින් පොළඹවනවා. ඒකට අපේ අවශ්‍යතාව විසින් පොළඹවනවා. අපේ රුචි අරුචිකම් විසින් පොළඹවනවා. එතකොට දැන් දෙවියන්ට කුසල බලයෙන් තමන් සිතූ සැනින් තමන්ගේ සම්පත සම්පාදනය වෙනවා. හැබැයි මිනිසුන්ට කුසල් තිබුණා වුණාට ඒක වීර කරන්නට ඕන උපදවා ගන්න. අන්නේ වීර කිරීම හේතු කොටගෙන පුද්ගලයාගේ කායික වාචසික හැසිරවීම ඥාන සම්පන්න නොවුනොත් ඒ ක්‍රියාකාරීත්වය තුළ ඒ තනත්තා බොහෝ අකුසල් කරගන්නට පෙළඹෙන්නට පුළුවන් ඉපයීම් සහ පරිහරණය. ඒතකොට තමයි මිච්ඡා ආජීවය වෙන්නේ. ඒතකොට Tamanට සසර ගමනේ තියෙන කුසල බලය තියනවා ලබන්නට හැබැයි ලැබෙන දේ අපි වැරදි විදිහට නම් ලබන්නේ එතන මිච්ඡා ආජීවය. ඒතකොට කුසල බලයෙන් Tamanට හිමි දේ ලබන්නට ඕන ධාර්මික විදියට. ඉතින් මේ විදිහට manuss ලෝකේ බොහෝ අකුසල් කරගන්නට තියෙන අවකාශ වැඩි. ඒ නිසා අපි දෙව්ලෝ උපදින්නට ප්‍රාර්ථනා කරනවා නම් ඒත් ඒ ප්‍රාර්ථනාව ප්‍රඥා මූලිකව සකස් කරගන්නට ඕන. අර විදිහට කාම භෝගී ඉන්ද්‍රයන් පිනවීමෙහිම ඇලුණු, ගිලුණු, ප්‍රමාදී වූ මේ පංචකාම කියන ප්‍රවාහයේම ගසාගෙන යන එබඳු දෙවියන් අතර උපදින්නට නෙමෙයි අර විදිහට බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසන ලද ප්‍රඥාව ඇති සත්පුරුෂ කල්යාණ මිත්‍ර ධර්මචාරී එබඳු දෙවිවරුන් අතර උපදින්නටවත් ප්‍රාර්ථනා කරගන්නට ඕන දෙව්ලෝ ප්‍රාර්ථනා කරනවා ඉතින් නිවන් දැකීම සඳහා අපි භවය සකස් කරගන්නවා නම් මනුලොව තමයි ඒ සඳහා සුදුසුම තැන. හැබැයි මනුලොව උපදිනකොට තියෙන අනතුර තමයි මෙහි උපන්නාම බොහෝ පව්කම් කෙරෙන්නට ඉඩ කඩ තියෙනවා. අන්න ඒ නිසා තමයි අපි ප්‍රාර්ථනා ඇති කරගන්න ඕන සාංශාරික වශයෙන් අපි හා බැඳුණු අකුසල කර්ම විපාක දෙන්නත් මෙතන ඉඩ තියෙනවා. අසත්පුරුෂ ආශ්‍රය අසත් ධර්ම ශ්‍රවණය අයෝනිසෝ මනසිකාරය වැනි වැඩපිළිවෙළවල් තුල ඒබඳු පසුබිමක් සැකසුනොත් අපි මිච්ඡා ප්‍රතිපදාවකට යොමු වෙන්නටත් පුළුවන්. ඒ නිසා අන්න ඒ නිසායි අපි කුසල් කරලා ප්‍රාර්ථනා ඇති කරගන්නේ. ඒතොර ප්‍රාර්ථනාව තුළින් අපිට වැඩ දෙකක් කරන්නට පුළුවන්. එකක් තමයි සාංශාරික අකුසල කර්ම විපාකයන් යටපත් කිරීම. දෙවැනි කාරණේ තමයි අභිනවයෙන් අකුසල් සිද්ධ වෙන්නට තියෙන ඉඩ කඩ අහුරා දැමීම. ඊළඟට කුසලයේ පැත්තෙනුත් ওই විදිහට කරුණු දෙකක් අපිට සම්පාදනය කරන්න පුළුවන්. සාංශාරික වශයෙන් අපි සිදු කරගෙන ආ කුසල කර්ම විපාක ඉස්මතු කර ගැනීම අභිනවෙන් කුසල් කරන්නට සම්පාද පසුබිම සකසා එමනම් කුසල අකුසල කියන පැති දෙක ගත්තහම අපිට කාරණා හතරක් සම්පාදනය කරගන්නට පුළුවන් ප්‍රාර්ථනාවන්ගේ. කුසලයක් සිද්ධ කරලා ඥාන සංපයුක්ත ප්‍රාර්ථනා සිද්ධ කළොත් ඒතනත්තාට ඒ ඥාන සංපයුක්ත කුසල ප්‍රාර්ථනා තුලින් කරුණු හතරක් සම්පාදනය කරගන්නට පුළුවන් සාංශාරිකව සිදු කරන ලද අකුසල කර්ම විපාක යටපත් කරලා අකුසල කර්ම විපාක මතු කරගන්නට පුළුවන් අභිනවයෙන් සිද්ධ වෙන්නට යන අකුසල කර්ම වළක්වලා අභිනවයෙන් කුසල කර්ම බෝධිපාක්ෂික ධර්ම පාරමිතා ධර්ම ජනිත කරගන්නට පුළුවන් අන්න ඒ සඳහා යෝග්‍ය ප්‍රාර්ථනාවන් ඇති කරගන්නට ඕනේ. ඒ බඳු ප්‍රාර්ථනා තමයි ඥාන සංප්‍රයුක්ත ප්‍රාර්ථනා කියන්නේ. දැන් අතීත කාලේ බොහෝ දෙනා ඒ විදිහට ප්‍රාර්ථනාවන් ඇති කරලා තියෙනවා විශේෂයෙන් පින්කම් කරපු අවස්ථාවල. ඇතැම් අවස්ථාවල දැන් අතීත මහතෙරුන් වහන්සේලා අතීතයේ අපේ වැඩිහිටියන් බුද්ධ වන්දනාවක් කළා වුණත්, පෙරුවන් වැන්දා වුණත් ඒ අවසානයේ හොඳ ප්‍රාර්ථනාවන් සමූහයක් කරගන්න. දැන් අද කාලේ අපට එවෙන් එක් ප්‍රාර්ථනාවක් පමණක් අකණ්ඩව කරන බව පේනවා මොකක්ද ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය මේ කුසල බලයෙන් නිවන් දකින ආත්ම භාවයේ දක්වාම අසත්පුරුෂ පාප මිත්‍ර ඇසුරක් නොලැබේවා කල්යාණ මිත්‍ර ගුණ උතුමන්ගේ ඇසුර ලැබේවා ඒක අත්‍යවශ්‍යම ප්‍රාර්ථනාවක්. මොකද මනුෂ්‍ය ලෝකේ අපි අසත්පුරුෂයන් අතර ඉපදුණොත් අපිට සත්පුරුෂ ආශ්‍රය නොලැබුණොත් අර දැන් මහදන සිටු පුත්‍රයා සසරේ පාරමිතත් වැඩිලා තිබුණා බෝධිපාක්ෂික ධර්ම වැඩිලා තිබුණා ත්‍රි හේතුක උත්පත්තියක් ලැබුවා බුදුහාමුදුරුවෝ වැනි මහා සත්පුරුෂයෙක් මහා කල්යාණ මිත්‍රයෙක් පහළ වෙලා හිටපු කාලේ සද්ධර්මයේ තිබුණු කාලේ හැබැයි ඔහුට ඒ කල්යාණ මිත්‍රයන්න් ඇසුරු කරන්නට සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අවකාශ ඇහිලා ගියා පාප මිත්‍ර ඇසුරත් එක්ක ඉතින් ඒකට මව්පියෝ දුරදිග නොබලා පසුබිම හැදුවා ඉතින් එතකොට මනුස්ස ලෝකේ ඉපදිච්ච පමණින් යහපතක් උනේ නැහැ. සසරින් ගෙනාපු ටිකවත් අවදි කරගන්නට බැරි වුණා. අර කල්යාණ මිත්‍ර සුර සද්ධර්ම ශ්‍රවණය පිළිබඳ හොඳ ශක්තිමත් ප්‍රාර්ථනාවක් නැතිකම නිසා. එනිසා අපට ප්‍රාර්ථනාව කියන එක අර කියන ලද කාරණා හතරම සඳහා වැදගත් වෙනවා. අකුසල විපාක යට කරන්නටත්, කුසල විපාක මතු කර ගන්නටත්, අභිනවයෙන් අකුසල් සිද්ධ වීම වළක්වන්නටත්, අභිනව කුසල කර්ම සිද්ධ කරන්නටත් කියන මේ කරුණු දෙක හතර සඳහාම අපිට ප්‍රාර්ථනාව යොදා ගන්නට පුළුවන්. ඉතින් ඒ විදිහට ඇතැම් අය අතීත කාලේ කරපු ප්‍රාර්ථනාවන් ගැන නායක හාමුදුරුවෝ උන්වහන්සේගේ පුණ්‍ය උපදේශයේ තවත් තැනක ප්‍රාර්ථනා ගාථා හැටියට දක්වලා තියෙනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන සුඛාය පටිපත්‍ය පාපුණියාමි නිබ්බාණං අජරං අමරං වරං. මම මේ කුසල බලයෙන් සුඛ ප්‍රතිපදාවේ නිවන් දකින්නට. ඒ කියන්නේ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුඛ සහගත වෙන්නටත් පුළුවන් දුක්ඛ සහගත වෙන්නත් පුළුවන්. ඒ වගේම දන්දාභිඥ වෙන්නටත් පුළුවන් කිප්පාභිඥ වෙන්නටත් පුළුවන්. එතකොට අපිට අපේ ප්‍රතිපත්තිය මත තමයි ඒක තීරණය වෙන්නේ. හැබැයි ප්‍රතිපත්තිය සකස් කරගන්න අපිට ප්‍රාර්ථනාව උදව් කරගන්නට පුළුවන්. ඒ යහපත් දේවල් නැවත නැවත ප්‍රාර්ථනා කරනකොට අපේ මනස ඒක තදින් කාවදිනවා. ඊට පස්සේ ඒක අපේ මනසට ඇබ්බැහි වෙනවා. ඒවා තුලින් අපේ මනසේ නැඹුරුවක් ඇති වෙනවා ඒ පැත්තට. ඒ නිසා ප්‍රාර්ථනාවන්ගෙන් ඒ විදිහට මානසික ඇබ්බැහි ඇති කරන්නට පුළුවන්. මානසික වශයෙන් යම් යහපත් දෙයකට නැඹුරුවක් ඇති කරන්නට පුළුවන්. ඒ විදිහට මානසික හුරුවක් නැමියාවක් ඇති කරන්නට අපිට ප්‍රාර්ථනාව විශේෂයෙන් භවයෙන් භවය නැවත නැවත සිද්ධ කර ගැනීමෙන් ඒ බඳු ශක්තියක් ගොඩනගෙනවා. එතකොට ඒ බඳු ප්‍රාර්ථනා ගාථා කිහිපයක් මෙහි නායක හඳුරෝ දක්වලා තියෙනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන යාව පප්පෝමි නිබ්බුතින් තාව සබ්බ භවේ භවේ ස්වාහං පඤ්ඤවා සීලවා භවේ එතකොට මම යම්තා නිවන් අවබෝධ කරගන්නාත්තේ මේ කුසල බලයෙන් සෑම ආත්ම භාවයකම පඤ්ඤවා සීලවා භවේ ප්‍රඥාවන්ත වෙම්වා සිල්වත් වෙම්වා දැන් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රාර්ථනාවෙන් පුළුවන් ද ප්‍රඥාවන්ත වෙන්න ප්‍රාර්ථනාවෙන් පුළුවන් ද සිල්වත් වෙන්න ප්‍රාර්ථනාවෙන් විතර ප්‍රඥාවන්ත වෙන්න බෑ. නමුත් මම සසර ගමනේ නිවන් දකින තෙක් ප්‍රඥාවන්තයෙක් වෙන්නට ඕන, සීලවන්තයෙක් වෙන්නට ඕන කියන මේ සිතුවිල්ල මතු කරගෙන ඒක නැවත නැවත පුහුණු කරන්නට, ඒ කෙරෙහි නැමියාවක් ඇති කරගන්නට අපිට ප්‍රාර්ථනා උදව් වෙනවා. එතකොට මේ ප්‍රාර්ථනාව නිසා අපට නැවත නැවත සිහි වෙනවා. මම සසර ගමනේ මෙන්න මෙහෙම ගමනකුයි යන්නේ. ප්‍රඥාව දියුණු කරන ලද ගමනක් මම යන්නේ. එතකොට මම සීලවන්තවයි මේ ගමන යන්නේ. ඒ නිසා අපිට සීලය බිඳෙන කාරණයක් මතුනොත් මේක මට යෝග්‍ය නෑ. මගේ ප්‍රාර්ථනාව මේක නෙමෙයි. මගේ ප්‍රාර්ථනාව සිල්වත්ව මේ ගමන යන්නටයි. ඒතොර ප්‍රඥාවෙන් තොරව විමසිලිමත් බවින් තොරව අපි යම් යම් දේවල් කරනකොට මේක මට යෝග්‍ය නෑ. ඇයි? මම සසරේ ප්‍රාර්ථනා කරන්නේ ප්‍රඥාවෙන් මේ ගමන යන්නට. ඒ නිසා ප්‍රඥාව අවදි වෙන හැටියට සීලය රැකෙන හැටියට මම කටයුතු කරන්නට මේ විදිහට අපේ මනස ගුණාත්මක පැත්තට හසුරවන්නට සංස්කරණය කරන්නට සංවර්ධනය කරන්නට අපිට ප්‍රාර්ථනාව ඉතාම ප්‍රබල සහදායකත්වයක් සපයනවා. ඊළඟට මහත් ධනෝ මහා යසෝ අල්ප ලෝභෝ අමච්චරේ සදා දානේ රතෝ සද්ධෝ සන්න වාචෝ භවාමිහ. එතකොට ඊළඟ ගාතාවෙන් කියනවා මහත් ධනෝ මහා යසෝ මහත් ධනය ඇතිව මහත් යසස් ඇතුව යසස කියන්නේ පරිවාර සම්පත්තිය සහ කීර්තිය. එතකොට දැන් මේවා මහා ධනවතෙක් වෙන්න මහා පරිවාර සම්පත්තියක් සහ කීර්තියක් ඇති කෙනෙක්. දැන් එතකොට මේවා තෘෂ්ණා මූලික නැද්ද? දැන් අපි කල්පනා කරලා බලන්නට ඕන අර අපි මුලින් කිව්වේ මේ බිරිඳම මට ලැබේවා මේ සැමියාම ලැබේවා කියන මේ සරාගී බන්ධනයේ උච්චතම අවස්ථාව ඇති වෙන අබුසැමි සම්බන්ධයේ පවා අපට ඕන නම් සසර ගමනේ පවත්වන්නට පුළුවන් තෘෂ්ණා මූලික නොවි ප්‍රඥා මූලික සැලැස්මක් හැදියේ ඉතින් එතරම් සරාගී බන්ධනයක් ඇති වෙන අමුසැමී සම්බන්ධතාවයේ පවා ප්‍රඥාවෙන් පවත්වන්නට පුළුවන් නම් ගුණනුවණ වැඩෙන හැටියට පවත්වන්නට පුළුවන් මේ මහත් ධනවත් බව මහා යසස කියන එක අපිට ඥාන සම්ප්‍රයුක්ත ප්‍රාර්ථනාවක් හැටියට સિદ્ધ කරන්නට බැරිකමක් නැහැ අවශ්‍ය නම් ඒ කියන්නේ හැමෝම මහත් ධන සම්පත් පතන්නට ඕන මහත් යසස පතන්නට ඕන කියන එක නෙමෙයි සසර ගමනේ අපේ ප්‍රාර්ථනාවන්ට අනුරූපීව දැන් යම්කිසි කෙනෙක් සසර ගමනේ නිවන් දකිනතෙක් තමන් අන් අයට දන් දෙන්නට අනිත් අයට උදව් කරන්න පරිත්‍යාග කරන්න සම්බුද්ධ ශාසනය නගා හිටවන්න වෙහෙර විහාර ගොඩනගන්න භික්ෂුන් වහන්සේලාට ප්‍රත්‍යපහසුකම් සපයන්න එහෙම තමන්ට කැමැත්තක් තියෙනවා නම් රුචිකත්වයක් තියෙනවා නම් ඒ ගුණාත්මක ප්‍රතිපදාවට සහාය වෙන්නට තමන්ට මහත් සම්පත් තියෙන්නට ඕන මහත් ධනයක් තියෙන්නට ඕන. එතකොට මට මේ ඉන්ද්‍රිය පිනෝමින් තෘෂ්ණා මූලිකව මට මහා සිටුවරයෙක් හැටියට මහ රජෙක් හැටියට සසර වැජඹෙන්නට කියන අදහසින් නෙමෙයි සසර ගමනේ දන් දෙන්නට සමාජ සුභ සාධනයට සම්බුද්ධ ශාසනය රකින්නට ගුණධම් වඩන භික්ෂුන් වහන්සේලාට ප්‍රත්‍යපහසුකම් සලසන්නට එබඳු අවස්ථාවක් ලදසැනින් කුසල් කරන්නට දාන පාරමිතා පුරන්නට මට සසර ගමනේ මේ කුසල බලයෙන් සම්පත් හීන නොවේවා මහත් සම්පත් ඇතුව නිවන් දකින ආත්ම භාවය දක්වා පවතින්නට ඉඩකඩ ලැබේවා හැබැයි මේ මහත් සම්පත් ප්‍රාර්ථනා කරනකොටම ඊළඟට මහත් යසස යසස කියලා කිව්වේ පරිවාර සම්පත්තිය සහ කීර්තිය එතකොට ඒවා ප්‍රාර්ථනා කර පරිවාර සම්පත්තිය ඇයිද අපිට දැන් අර හුඟක් සම්පත් ලැබෙනකොට ඒවයින් දන් දෙන්නට පින්කම් කරන්න තනියෙන් පුළුවන් කමක් නැහැ. ඒවා හසුරුවා ගන්න, කළමනාකරණය කරන්න බොහෝ පිරිස් ඕන අපට. තනියෙන් සසර ගමනේ සමාජ සුබ සාධනයේ, සමාජ සෝදනයේ, සාසනික මෙහෙවර අපට හුදකලාව ගිහිල්ලා විතරක් කරන්නට බෑ. ඒ නිසා ඒ සාසනික මෙහෙවර කරන්නට ලෝකෙට යහපත කරන්නට සම්බුදු සසුන රකින්නට මට අවශ්‍යයි ඒ සඳහා පරිවාර සම්පත්තිය ඇතු උපදින. ඒ සඳහා අවශ්‍ය කීර්තිය ඇතු උපදින. මේ බඳු ප්‍රාර්ථනා ඒ විදිහට ಗುಣ නුවණ මුල් කොටගෙන ප්‍රාර්ථනා කරනවා නම් ඒවා ඥාන සංප්‍රයුක්ත ප්‍රාර්ථනා. එතකොට මම කියන්නට උත්සාහ කළේ මෙතනදී දැන් මේ විදිහට මහත් ධන සම්පත් ඒ වගේම මහත් පරිවාර සම්පත් ප්‍රාර්ථනා කරනකොටම අනිත් පැත්තෙන් මේ ගාථාවේ සඳහන් වෙනවා අප්ප ලෝභෝ අමච්චරේ දැන් මහා සම්පත් ලැබෙනකොට ලෝභයත් මහා වුණොත් එහෙම සසර මහා අනතුරක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට සම්පතත් මහා විදිහට ලැබිලා තියෙනවා, ලෝභයත් මහා විදිහට ලැබිලා තියෙනවා. එතකොට අනතුරත් මහා වෙනවා. ඒ නිසා එහෙම නොවෙන්න නම් සම්පත් මහත් විදිහට ලැබෙනකොට අප්ප ලෝභෝ ලෝභය අවම වෙන්නට ප්‍රාර්ථනා ඇති කරගන්නට. ඊළඟට අමච්චරි මසුරු නොවෙන්නට මසුරුකම කියලා කියන්නේ ලැබෙන සම්පතෙන් තමන් ප්‍රයෝජන ගන්නෙත් නැහැ අනුන්ට ප්‍රයෝජන ගන්නට සලස්වන්නෙත් නැහැ. ඉතින් මේ විදිහට මසුරුකමෙන් අර රාක්ෂයින් අරක්ගත්ත විලක් වගේ විලෙන් රාක්ෂය ප්‍රයෝජනෙ ගන්නෙත් නැහැ වෙන කෙනෙකුට වතුර බොන්න ඉඩක් දෙන්නෙත් නැහැ. ඉතින් එහෙම මසුරුකමින් අපි බැඳුනොත් ඒ සම්පත් වලින් Tamanටවත් අනුන්ටවත් පළක් නැහැ. ඒ නිසා මහා ධනය, මහා සම්පත් යසයිසුරු සසර ගමනේ අපි ප්‍රාර්ථනාවක් හැටියට අරගෙන යනවා නම් ඒත් එක්කම අනිවාර්යෙන් ප්‍රාර්ථනා කරගත යුතු දෙයක් තමයි ගුණය සහ නුවණ. ගුණ නුවණ නැතුව සසර ගමනේ සම්පත් ලැබුණොත් එතරම් අනර්ථයක් තවත් නැහැ. ගුණ නුවණ නැතුව පරිවාර සම්පත්තිය, කීර්තිය, ධනය, බලය, තනතුරු ලැබුණොත් එතරම් අනර්ථයක් තවත් නැහැ. ඇයි එතරම් අනර්ථයක් සිද්ධ වෙන්නේ? දැන් පෙන්නතුනි ධනය නැති, බලය නැති, නිලතල නැති, පරිවාර සම්පත්තිය නැති කෙනෙකුට තව කෙනෙක් ඝාතනය කරන්න ඕන කියලා හිතුණා වුණත් ඔහුට ඒක සමහරට කරගන්නට බෑ. ඒකට කරගන්නට සාධක නැති නිසා, හයිය නැතිකම නිසා හෝ ඒතනත්ත අකුසලයෙන් වළකිනවා. ඒක උසස් සීලයක් නෙමෙයි. බැරිකම නිසා නැතිකම නිසා අතපය අකුලගෙන ඉන්න එක උසස් ගුණයක්වත් සීලයක්වත් නෙමෙයි. හැබැයි අර අකුසලය කරගන්න එකෙන් ඔහු වළකිනවා. දැන් දේවදත්ත හාමුදුරුවන්ට මහත් ධනයක්, මහත් බලයක්, මහත් පිරිවරක් නොසිටියා නම් උන්වහන්සේ කරගන්නට ගිය බොහෝ අකුසල් වලින් වළකින්නට තිබුණා ගුණවත්කම කෙසේ වෙතත්. නමුත් උන්වහන්සේට මහත් ධනයක්, මහත් බලයක්, මහත් පිරිවරක්, මහත් කීර්තියක් ඒවා ලැබුණා. ඒ ලැබිච්ච නිසා සිතූ සැනින් සිතූ අපරාධ කරන්නට පුළුවන්. එතකොට අද කාලෙත් එහෙමයි. ධනය තියෙනකොට, බලය තියෙනකොට, නිලතල තියෙනකොට, හැකියාව තියෙනකොට ඒගොල්ලන්ට සිතූ සැනින් අපරාධ කරන්නට පුළුවන්. ඒ නිසා ඒ Tamanට සම්පත් ලැබෙනකොට, බලය ලැබෙනකොට, පිරිවර ලැබෙනකොට, නිලතල ලැබෙනකොට ඒත් එක්ක ಗುಣ නුවණ නොලැබුණොත්, ಗುಣ නුවණ මතු කර නොගත්තොත්, එතරම් විනාශයක් තවත් මේ සසරේ නැහැ කියලා කිව හැකියි. දැන් දිව්‍ය ලෝක වලින් ඉහළම දිව්‍ය ලෝකේ තමයි පරනිර්මිත වශවර්ත. ඒ පරනිර්මිත වශවර්ති දිව්‍ය ලෝකයේ උපදින ඇතැම් දෙවිවරු තමයි මාර දිව්‍ය පුත්‍රයෝ කියලා හඳුන්වන්නේ. හැමෝම නෙමෙයි. මාර දිව්‍ය පුත්‍රය කියන්නේ පරනිර්මිත වශවර්ති. ඒ ඒ අන් අයගේ කර්ම ශක්තියෙන් නිර්මාණය වෙච්ච දේ පවා Tamange වසඟයට ගන්නට. යම් ශක්තියක් ඒගොල්ලෝ සතුව පවතින. එතකොට ඒ අසීමාන්තික ඒ බලය නිසා, ඒ ශක්තිය නිසා, ඒ කර්ම ශක්තියෙන් ලැබුණු බලය අවභාවිත කරන්නට පෙළඹෙන්නට පුළුවන් ගුණය සහ නුවණ අවශ්‍ය තරම් නැති තොර තමන්ට ලැබෙන ධනය, බලය, නිලතල, තනතුරු, ඒ කීර්තිය, පිරිස් බලය මේවා හැම විටම අවභාවිත කරන්නට පුළුවන් ගුණය සහ නුවණ නැතිනම් ඒවා සමතුලිතව පාවිච්චි කරන්න බැරි ඒක දෙව්ලොව ගියත් මනුලොව හිටියත් කොහේ හිටියත් එච්චර තමයි. ඒ නිසා අනිවාර්යෙන් ඒ බඳු ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනාවන් එක්ක ಗುಣ නුවණ ප්‍රාර්ථනා කරගන්නට ඕනේ. එතකොට විතරයි අපිට ಗುಣ නුවණ සඳහා ඒ සම්පත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා තමයි මහත් ධනෝ මහා යසෝ ඒකත් එක්කම අප්ප ලෝභෝ අමච්චරේ. ලෝභය අඩු, මසුරුකම නැති කෙනෙක් හැටියට උපදින. එතකොට දැන් මේවා නැවත නැවත ප්‍රාර්ථනා කරනකොට ඒවට සුදුසු කුසල් කරනවා වගේම ඒවට සුදුසු මනෝභාවයන් ගොඩනගා ගන්නට මනස ඒ අතට පුහුණු කරන්නට පෙළඹෙනවා යොමු වෙනවා. ඊළඟට මෙත්ත චිත්තෝ කාරුණිකෝ සදා පරහිතෝ රත් පරහිතේ රතෝ ගුණඤ්ඤෝ ගුණවන්තානං තේසං සක්කාරකෝ භවේ දැන් අර මහත් සම්පත් විතරක් නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ. යසයිසුරු විතරක් නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ යසයිසුරු සහ සම්පත් මොකටද? මෙත්ත චිත්තෝ කාරුණිකෝ මෛත්‍රී සහගත සිත ඇතුව කරුණාව ඇතිව කටයුතු කරන්නට. මේ මෛත්‍රී සිතින් කාරුණික සිතින් අන් අයට උදව් කරන්නටයි අර සම්පත් තියනට ඕනේ. ඊළඟට සදා පරහිතේ රතෝ සියලු කල්හිම පරහිතකාමීව ක්‍රියාත්මක කරන්න පරාර්ථ චවයාවෙහි යෙදෙන්නට. ඒවට ධනෙ ඕන, ඒවට පිරිවර ඕනේ. ඒවට යසස ඕන. ඒවට නිලතල ඕන. අන්න ඒ සඳහායි මේ ප්‍රාර්ථනා ගොනු කරගන්නේ. ඊළඟට ගුණඤ්ඤෝ ගුණවන්තාන තේසං සක්කාරකෝ භවේ. ගුණවතුන්ගේ ගුණය දන්නා කෙනෙක් වෙම්වා. නිරන්තරයෙන් ඒ අයට සත්කාර කරන කෙනෙක් වෙම්වා. දැන් ගුණවතාගේ ගුණය සිල්වතාගේ සීලය පිළිබඳව හැඟීමක් නැතුව Tamanට ධනය බලය ලැබුණොත් එතන තමා විනාශයක් කරගන්න. අර දුෂ්ට කුමාරයා දුෂ්ට කුමාරයා තමන්ට රාජකීය තත්ත්වයේ තිබුණා හැබැයි මනස දුෂ්ටයි. ඒ නිසා පසේ බුදුරජාණන් වහන්සේ පිණුසිඟා වඩිමින් ඉදිරියට එනකොට දැන් දුෂ්ට කුමාරයා තමන්ගේ පිරිවරත් එක්කලා ඇතා පිට උයනට යනවා. යනකොට අනිත් පැත්තෙන් පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා අර තමන්ගේ සේවක පරිවාරයේ සියලු දෙනාම දුවගෙන ගිහිල්ලා පසේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා වන්දනා කරනකොට මේ දුෂ්ට කුමාරයා කිපුණා. ඇයිද කිපුනේ? මේ පිරිවරට කණ්ඩ දෙන්නේ, පඩි දෙන්නේ ඔක්කොම කරන්නේ. මම මේ මිනිස්සු මේ මම ඉඳද්දි මට ගරු කරන්නේ නැතුව මේ මුඩු ශ්‍රමණයෙකුට ගරු කරනවා. කියලා කුපිත වුණා. කුපිත වුණේ Tamanගේ සේනාව ගැන නෙමෙයි අර භික්ෂුන් වහන්සේ ගැන. කුපිත වෙලා අර ඇතා පිටින් බැහැලා ශ්‍රමණය නුඹට දාණය ලැබුණද කියලා ඇහුවා. එතකොට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා ඕ කුමාරයනි දාණය ලැබුණා. ඊට පස්සේ එහෙමම පාත්‍රය අරගෙන උදුරලා පොළව ගැහුවා. පොළව ගැහුවට පස්සේ අර පසේ බුදුරජාණන් වහන්සේ අනේ මේ දුෂ්ටයා මේ මහා අපරාධයක් නේද කරගත්තේ මේ දුෂ්ටකම නිසා මහා අපරාධයක් නේද මේ කරගත්තේ කියලා ඔහුගේ මුහුණ දිහා බැලුවා අනුකම්පාවෙන් ඒ බලනකොට දුෂ්ට කුමාරයා මොකද්ද කියන්නේ? ඇයි මගේ දිහා බලන්නේ මට මොනවා කරන්නද? මම අහවල් රාජකුමාරයයි කියලා මට මොකද්ද කරන්න පුළුවන් කියලා පස්සේ බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කරලා එතනින් නික්මලා ගියා. එතකොට දැන් මේ මහා අපරාධය කරගත්තේ කුමක් නිසාද? අන්තිමට ඔහු ඒ අකුසල කර්මය නිසා ඒ භවයේම පෑන් පොදක් නැතුව වියලිලා මැරෙන්නේ එතකොට උපදින වෙලාවෙම අනාවැකිකරුවන් කියනවා මොහු වතුර නැතුවයි මැරෙන්නේ. එතකොට ඒ නිසා තැන් තැන් වල පැන් පොකුණු හදනවා, ලිං හදනවා, පැන් තාලි තියනවා. අවසානයේ මොහු පිපාසිතව පනාදිනකොට අර සියලු පැන් තාලේ අර ලිම් පොකුණු හිඳිලා ඒකකවත් වතුර නැහැ. ඇයි අර පසේ බුදුරජාණන් වහන්සේගේ දන්පත පොළවේ ගහලා දුෂ්ට සිතින් ඒ ජීවිතේම කරගත්තු අකුසලයේ ਦਿੱත්ත ධම්ම වේදනීය වශයෙන් විපාක ඒ වගේම සාංශාරිකවත් ඒකට හේතුවක් තියෙන්නට ඇති. ඒ නිසානේ අර අනාවැකි කරුවන් ප්‍රකාශ කළේ ඉපදිච්ච දවසේ ඉපදිච්ච දවසේම කියන්නේ උපන්න වෙලාවේ ඇතිවෙච්ච ගොනු වෙච්ච කර්ම ශක්තියත් එක්කනේ සාධකත් එක්කනේ එතකොට උපදිච්ච වෙලාවෙම මෙතනට එන හැටියට ඔහුට සාධක ගොනු වෙලා තියෙනවා ඒ කුමක්ද සසරෙත් කරගත්තු එහෙම කර්ම දැන් අපි අර මුල්ම සාකච්ඡාවලදී පැහැදිලි කළා සමහරුන්ට අපරාධ කරන්න පුළුවන් වෙන්නේ ඒවා කලාට අහු වෙන්නේ නැති වෙන්නේ ඒවට සියලු සාධක ගොඩ නැගෙන්නේ අනිත් අයගේ සහයෝගය ලැබෙන්නේ පාරිසරික සාධක ලැබෙන්නේ ඒකට අවශ්‍ය ජවය බලය ධනය හැමදේම ලැබෙන්නේ මොකක් නිසාද සසරේ දීර්ඝ කාලයක් එබඳු අපරාධ කරලා කරලා කරලා පුහුණු වෙලා ඒ පුහුණු වුණාම ඒ මානසික පුහුණුව ඇබ්බැහියක් හැටියට එහෙම නැත්නම් වාසනා ගුණයක් හැටියට නැවතේ අපරාධය කරන්නට අර මානසික හුරුව උදව් ඒ අකුසල කර්ම නැවත නැවත කරනකොට ජනිත වෙච්ච අකුසල කර්මය ඔහුට ඒ අපරාධය කරන්නට අවශ්‍ය ධනය බලය ආදී සාධක සියල්ලක්ම ලං කරලා එතකොට කෙනෙක් මවිත වෙන්නට පුළුවන් ධනය බලය ලැබෙනවද අකුසලයේ ලැබෙනවා ඒ කුමකටද අපරාධ කරන්නේ ඇයි ඒතන මේ ධනේ බලය කියලා කියන්නේ පින්නොත්තුනේ කුසලයෙන්ම ලැබෙනව නෙමෙයි ඒවා යම්කිසි සාධක විතරයි. ඒවා කර්මයෙන් ලැබෙනවා කියලා කිව්වොත් නිවැරදි. කර්මයෙන් ලැබෙනවා. කුසලද අකුසලද කියන කතාවක් නැහැ. කුසලද අකුසලද කියන එක තීරණය වෙන්නේ ඒතනත්තා සසරේ පුරුදු කරලා තියෙන ස්වභාවයත් එක්ක. ඊළඟට මේ ජීවිතේව පාවිච්චි කරන ස්වභාවයත් එක්ක තමයි මේ ජීවිතේ කුසලද අකුසලද ගොඩනගන්නේ කියලා තීරණය. එතකොට දැන් දේවදත්ත හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ නසන්නට ගලක් පෙරලන්න පුළුවන් උනේ ඒක වලක්වන්න මාරයටත් බෑ දෙවියන්ටත් බෑ බබුන්ටත් බෑ මිනිසුන්ටත් බෑ රජුන්ටත් බෑ හාමුදුරුන්ටත් බෑ බුදුහාමුදුරුවන්ට එතනට නොවැඩ ඉන්නටත් බෑ <clears throat> කුමක් නිසාද සසරේ එතරම්ම බෝසතාණන් වහන්සේත් එක්ක වෛරයෙන් ගැටිලා ගැටිලා ගැටිලා වාසනා ගුණයක් හදාගත්ත මනස තුල ඒ අපරාධය කිසිම ලැජ්ජා බයක් නැතුව පැකිලීමක් නැතුව කරන්න. එතකොට නැවත නැවත ගැටිලා ඇති කරගත්තු අකුසල කර්ම ශක්තිය නිසා කිසිවෙකුට ඒක නවත්තන්නට බෑ. එහෙනම් වර්තමානයේ අපිට සමහරු අපරාධ කරනකොට මිනිස්සු ලොකු මිනිස්සු අපරාධ කරනවා. ඒවට නීතිත් නැහැ. ඒවට දඬුවනුත් නැහැ. මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට සියලු දෙනාගේ සහයෝගය තියෙනවා. හැමෝම ආශිර්වාද කරලා ඒගොල්ලෝ වැජඹෙනවා. මේ අපි පොඩි දෙයක් හොරකම් කළොත් තමයි අපට නීතියයි දඬුවමයි ඔක්කොම එහෙම හිතලා තැවෙනවා. ඒක තැවෙන්නට කාරණයක් නෙමේ අපි වරදක් කළාම අහු වෙනවා නම් බැනුම් අහන්න වෙනවා නම් දඬුවම් විඳින්න වෙනවා නම් අපි සතුටු වෙන්නට ඕන. ඇයිද? ඒකේ තේරුම සසර ගමනේ අපට අකුසලයට වාසනා ගුණය පිහිටලා නැහැ. ඒ කියන්නේ නැවත නැවතේ අකුසල් කරගෙන වාසනා ගුණයක් හදාගන්නත් නැහැ. ඒ බඳු කර්ම ශක්තියක් ගෙනල්ලත් නැහැ. ඒ නිසා තමයි කරපු ගමම අහු වෙන්නේ. කරපු ගමම වැරදින්නේ. අර අපට අර මහේසාක්‍යයි වගේ පෙනෙන අය ඒ අකුසල කර්ම කරලා අපරාධ කරලා කිසිම ප්‍රශ්නයක් නැතුව නිදැල්ලේ ඉන්නේ මොකක් නිසාද ඒගොල්ලන්ට බාධා කරන්නට කිසිවෙකුට බෑ නීතියටත් බෑ වෙන කෙනෙකුටත් බෑ ඒ තරම්ම ප්‍රබල ශක්තියක් අරගෙන ඇවිත් තියෙන අකුසලයට අපරාධයට අයහපතට හොරකමට විනාශයට එතකොට ඒ හුරුවත් අරගෙන ඇවිත් තියෙනවා ඊළඟට ඒ කර්ම ශක්තියත් අරගෙන ඇවිත් එතකොට වළක්වන්නට පහසු නැහැ. ඉතින් ඒ නිසා ඒව දැකලා අපි අපිට විතරයි මෙහෙම වෙන්නේ අරගොල්ලෝ යසාගෙන්ට වැජමෙනවා කියලා නෙමෙයි අර පසේ බුදුරජාණන් වහන්සේ බැලුවා වගේ අනේ මේ තනත්තා වෙනසන හැටි කියලයි දකින්නට තියෙන්නේ කරුණාවෙන් අනුකම්පාවෙන් බලනවා විනා ඊර්ෂ්‍යාවෙන් බලන්නට දෙයක් නැහැ. ඒගොල්ලන් වළක්වන්නට බැරි වෙන්නේ වළක්වන්නට පසුබිම සැකසෙන්නේ නැත්තේ කුමක් නිසාද? එතරම්ම ප්‍රබල මානසික ඇබ්බැහියක් අකුසල කර්ම වේගයක් සසරේ හදාගෙන ඒක විපාක දෙනකොට ඒකේ සහයෝගය ලැබෙනවා. හැබැයි ඒගොල්ලෝ ඒ ශක්තියෙන් කුසල් කරන්න හැදුවට ඒක හරියන්නේ අපි අකුසල් කරනකොට අහු වුණාට අපි කුසල් කරන්න උත්සාහ කළොත් ඒකට සහයෝගය ලැබෙනවා. ඒතර කුසලයට වාසනා ගුණය සහ ඇබ්බැහි හදාගෙන තියෙන කෙනාට ඒ ශක්තියෙන් අකුසල් කරන්න බෑ. ඒක ව්‍යර්ථ වෙනවා. ඒකට බාධායි. ඒ නිසානේ දැන් ඔය සමහරු කියන්නේ බිලි බාණ්ඩ ගිහිල්ලා ඉන්නකොට <clears throat> සමහරු එනකොට කොච්චර බිලි පිත්ත දාගෙන හිටියත් මාළු අහුවෙන්නේ නැහැ. සමහරුත් එක්ක ගියන් පස්සේ දාන දාන හැම ගිලිනවා. සමහරුත් එක්ක දඩේමේ ගියන් පස්සේ වෙඩි තිබ්බට වෙඩි වදින්නේ. සමහරුත් එක්ක ගියන් පස්සේ තියෙන තියෙන වෙරිල්ල වනලා තිබ්බත් වදිනවා. එතකොට දැන් ඔය නිසා තමයි මේ සමාජයේ යම්කිසි කතාවක් ඇති වෙලා තියෙන්නේ. හාමුදුරු නමක් දැකලා ගියොත් නම් හරියන්නේ නැහැ මොකක්වත්. ඒ මොකද දැන් ගිහියාගේ තියෙන අර සරාගී සංකල්පන, තෘෂ්ණාමූලික සංකල්පන. එතකොට ඒවට සුදුසු දර්ශනයක් නෙමෙයි භික්ෂුව කියලා කියන්නේ. එතකොට භික්ෂුවගේ දර්ශන මාත්‍රයත් එක්කලාම අර තනත්තාගේ අර විපාක දෙන්නට සහාය වෙන්නට මතුවෙන ඒ අපරාධ කරන්නට තියෙන කර්ම වේගයන් යටපත් වෙන්නට පුළුවන්. හැබැයි ඒ ගිහියා හොඳ වැඩක් කරන්නට නම් යන්නේ යහපතක් කරන්නට නම් යන්නේ භික්ෂුවගේ දර්ශනය ඒ තනත්තාට මහත් ලාභයක් වෙනවා. ඉතින් මේවා සමාජයේ වැරදි විදිහට අර්ථකථනය කරගෙන තියෙනවා. ඒතකොට අපි මේ කතා කරගෙන ගියේ ධනය බලය ලැබිලා Tamanට ගුණනුවණ නැති වෙනවා නම් එතරම් විනාශයක් තවත් සසර ගමනේ නැහැ. ඒ නිසා සසර ගමනේ බඳු සම්පත් ප්‍රාර්ථනා කරනවා නම් ඥාන සම්ප්‍රයුක්තව ඒකට අදාළ ගුණනුවණ ප්‍රාර්ථනා කරගන්නට ඕන. ඒ නිසා තමයි මේ විදිහට පැහැදිලි කරන්නේ. ඊළඟට මහ බලෝ निराතංකෝ දක්ඛෝ සබ්බත්ත සාධනේ සුමිත්තෝ චිරජීවීච භවෙයං ධම්මිකෝ සදා එතකොට මහ බලෝ මහ කාය ශක්තිය ඇති निराතංකෝ ලෙඩ අඩු නිරෝගී ශරීරයක් ඇති දක්ඛෝ සියලු කටයුතු වල දක්ෂ සබ්බත්ත සාධනේ සියලු අර්ථ සාධනෙහි ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථ සාධනෙහිම දක්ෂ දැන් බුදුරජාණන් වහන්සේ කර්ණීමේ සූත්‍රයේ මුලින්ම දේශනා කරන සක්කෝ දක්ෂ වෙන්නට ඕන. ගිහියා පැවිද්දා ආත්මාර්ථ පරාර්ථ සාධනයේ දක්ෂ වුණොත් තමයි නිවන් මඟ සම්පාදනය කරන්න පහසු වෙන්නේ. අනිත් අයට සහාය වෙන්නට පහසු වෙයි. එතකොට ආත්මාර්ථ පරාර්ථෙහිලා දක්ෂ වෙන ඒ සඳහා අවශ්‍ය කාය ශක්තිය, ඒ සඳහා අවශ්‍ය නිරෝගීකම ඇති සුමිත්තෝ යහපත් මිතුරන් ඇති චිරජීවීච අකල් මරණ වලටපත් වෙන්නේ නැති දීර්ඝාල් සම්පන්නව භවෙයන් ධම්මිකෝ සදා සියලු කල්හි ධාර්මික ජීවිතයක් ගත කරන කෙනෙක් වෙම්වා එතකොට මේ තමයි අතීත කාලේ සත්පුරුෂෝ ඇති කරගත්තු ප්‍රාර්ථනා. ඉතින් මේකම ප්‍රාර්ථනාව හැටියට කරන්නට ඕන කියන එක නෙමෙයි. මේ උදාහරණයක් හැටියටයි පුණ්‍ය උපදේශයේ මහානායක හඳුරු දක්වලා තියෙන ප්‍රාර්ථනා ගාථා කිහිපය අපි සිහිපත් කළේ. ඔය විදිහට කෙනෙකුට අවශ්‍ය සසර ගමනේ කුසල මූලික යහපත් ප්‍රාර්ථනා ඇති කරගන්න පුළුවන් මොනවද යහපත් ප්‍රාර්ථනා කියලා කියන්නේ? තෘෂ්ණා මූලික නොවි ප්‍රඥා මූලිකව කරන ප්‍රාර්ථනා. මොනවද ප්‍රඥා මූලික ප්‍රාර්ථනා කියලා කියන්නේ? ගුණය නුවණ අවදි කරමින් නිවන් දැකීම සඳහා අවශ්‍ය ප්‍රතිපදාව සම්පාදනය කරන්නට යෝග්‍ය විදිහේ ඊට උපකාර වෙන විදිහේ ප්‍රාර්ථනා. ඒ ප්‍රාර්ථනාවන් හරියට ගොනු කරගත්තොත් ඒතනත්තාට ප්‍රයෝජන හතරක් ලැබෙනවා. මොනවද ඒ ප්‍රයෝජන හතර? සාංශාරිකව සිදු කරගෙන අකුසල කර්ම විපාක යට කරගන්නට ඒ ප්‍රාර්ථනාව උදව් වෙනවා. සසරේ කරගෙන ආ කුසල කර්ම ඉස්මතු කරගන්නට ඒ ප්‍රාර්ථනාව උදව් වෙනවා. ඒ වගේම අභිනවෙන් අකුසල කර්ම සිදු කර සිදු වෙන්නට තියෙන අවස්ථා වළක්වා ගන්නට ඒ ප්‍රාර්ථනාව උදව් වෙනවා. අභිනවෙන් කුසල කර්ම ගුණධර්ම සම්පාදනය කරන්නට ඒ ප්‍රාර්ථනාව උපකාර වෙනවා. ඒ නිසා ප්‍රාර්ථනාව කියලා කියන්නේ ප්‍රඥා මූලිකව ගොනු කරගත්තොත් මෙලවත් පරලවත් සසරත් සුරක්ෂිත කරගෙන අකුසල කර්ම විපාක යටපත් කරගෙන සුවසේ ගුණ නොවන වඩමින් නිර්වාණ මාර්ගය පුහුණු කරන්නට ඊ타ත්ම අත්‍යවශ්‍ය සාධකයක් තමයි කුසල මූලික ප්‍රඥා මූලික ප්‍රාර්ථනාව කියලා කියන්නේ